නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ දානන්ද බික්ඛුනෝ චක්ඛුනා රූපං දිස්වා uppajjati manāpaං uppajjati අමනාpaං uppajjati manāpā manāpaං සෝ එවං පජානාති uppannං khō mi idaං manāpaං uppannං khō අමනාpaං uppannං manāpā manāpaං පංචකෝ සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛාති තී ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි අපි සුමානෙකට දවසක් බ්‍රහස්පතින්දාද වගේ මේ උපාසක මාතෘ සම්බන්ධ කරගෙන ධර්ම දේශනාවක් පැයක ධර්ම දේශනාවක් පැවැත්වීම චාරිත්‍රාක් කරගෙන අවිල්ලා තියෙනවා අපි අදත් ඒ චාරිත්‍රානුකූලව සතියේ ධර්ම දේශනාවටයි මේ ආරම්භය ලබා ගත්තේ අපි අද මාත්‍රිකා වශයෙන් තබා ගන්න බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ අවසාන සූත්‍රය 152 වෙනි සූත්‍රය වෙන ඉන්ද්‍රිය භාවනා සූත්‍රය සූත්‍රයයි. ඉතින් මේක අපි මීට කලින් සාකච්ඡා කරපු ඒ පින්ඩෝල භාරද්වාජ සූත්‍රයේ සඳහන් වෙන කාමච්ඡන්දේ මැඩලීමේ උපක්‍රමයකට සම්බන්ධකමකුත් තියෙනවා. මෙතන ඒ කාමච්ඡන්දේ පමණක් නෙවෙයි සියලුම හිතක මතු වෙන්න පුළුවන් පරිඋත්ථාන මට්ටමේ කෙලස් විශේෂයෙන්ම නැති කිරීම හොඳ මේ විග්‍රහයක් හොඳ පුළුල් විග්‍රහයක් ඉදිරිපත් වෙච්ච තැන. ඉතින් ඒක අර සූත්‍රය කලින් සාකච්ඡා කරපු සූත්‍රය සම්බන්ධ කරලත් අපි මේ ඉගෙන ගන්න පුළුවන් දියුණුවක් වශයෙන් හදාරන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි එහෙම නැත්නම් මේ සූත්‍රයේ තනිකරම වෙනමම මාතෘකාවක් වෙනමම ධර්ම සාකච්ඡාවක් ධර්ම දේශනාවක් වශයෙන් පවත්වන්න පුළුවන්. කොහොම නමුත් මේ සූත්‍රය සම්බන්ධ කරගත්තාම අපි එක බණකින් එක පැයකින් හමාන රොකර අපිට <clears throat> ශක්ති ප්‍රමාණයෙන් තොරතුරු විස්තර ඉදිරිපත් කරගනිමි. දේශනා මාලාවකට ඉදිරිපත් වෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද අපි ඒ අනුත්තරිය වූ ආර්ය විනයේ ඉන්ද්‍රිය භාවනාව කියනකට මේ මුල් නැත්නම් දේශනා මාලාවේ මුල් අවස්ථාව නැත්නම් මුල් දේශනාවටයි මේ විදියට අද <clears throat> මුල පුරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සූත්‍රයක් පටන් ගන්නකොට සූත්‍ර පිටකේ විනය පිටකේ තියෙන විශේෂම විශ්වසනීයත්වයක් ඇති කරගෙන තියෙනවා නිදානේ පැවැත් පැවසීමෙන් ඒක කොහොමද සිද්ධ වුනේ කොතනද සිද්ධ වුනේ කවුරු සම්බන්ධ කරගෙන සිද්ධ වුනේ කියන ඒ විස්තර වලින් තමයි ඒ පුරාණයේ නැත්තම් ඉතිහාසයේ නැත්තම් නිදානේ සම්බන්ධ කරගන්නේ ඒ වයිටින් පසු කාලීනව මේ පුරාවිද්‍යා ගවේෂණ වලදී ගාක් තැනට ඔප්පු වෙලා තිනවා මෙන්න මේ කියන තැන් මේ තියෙන ගම් දැනට ටික ටික ටිකට හොයාගෙන මේ පවතිනවා යන්නේ ආගමිකේ වලදී එම පුරා විද්‍යාවේ කුළු gediයට ආගමත් බිඳලා යන බවයි නවීන දාර්ශනිකව සඳහන් කරලා තියෙන්නේ. නමුත් කුරා පුරා විද්‍යා කුළු gediයට බුද්ධ ආගමේ ඉතිහාසයේ බිඳෙන එක වෙන්නේ නැහැ, මතුවෙන එකයි සිද්ධ වෙන්නේ. ඒ නිසා නිදාණය ප්‍රකාශ කිරීම එදා ඉඳලාම අපේ ආචාර්ය પરම්පරාවේ පැවතගෙන ඇවිල්ලා තියෙනවා. මේ සූත්‍රයත් පටන් අරගන්නේ මේ වගේ ඒ ඉන්ද්‍රිය භාවනා සූත්‍රේ නැත්නම් ආර්ය විනය උත්තරේ අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනා දේශනා කරන්න කුමන පරිහරයක් කුමන පසුබිමක් සිද්ධ වුණාද කොයි අවස්ථාවකද සරුවච්චන් වහන්සේගේ ශ්‍රී මුකේට මේ මේ ශ්‍රී මුක පාඨ ඉදිරිපත් උනේ කියලා. ඉතින් මේකෙදී ඒ 152 වෙනි ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී පටන් අරගන්නේ සරුවත් රත්න වහන්සේ මුඛේලු වනේ කජංගලායන් විහෙරති. ඒතන් සමයන් භගවා කජංගලායන් විහෙරති මුඛේලු වනේ කියලා පාඩයෙන් තමයි පටන් අරගන්නේ. ඒ කියන්නේ කජංගලාය කියන ගමේ මුඛේලු නම් වූ ගස් జాතියක් ගැන සඳහන් කරන්නේ ඒ වගේ හැදිච්ච වනසණ්ඩයක් එන වනපන්තයක්. ඒ සරුවත් චනන්සේ වැඩ කරනකොට ඒ සරුවචනසේ වැඩ හිටපු කාලේ හිටියා වූ තවත් පිරිසහසුරුවන මේ ඝනාචාර්යයන් වහන්සේ කෙනෙක් තමයි මේ පාරාසාරිය බ්‍රාහ්මණ තෙමේ සරුවචනාංශයේ කෙරෙහි සෑහෙන පිළිගැනීමක් ගෞරවයක් තිබිච්ච බවක් සූත්‍ර පිටකයේ හදාරනකොට පේනවා ඉතින් ඒ අනුව වෙන්න ඇති මේ පාරාසරිය බ්‍රාහ්මණයාගේ ගෝලයෙක් උත්තර කියන මානවකයා ਸਰවචනාච ඉදිරියටපත් වෙලා මෙතින් සුවද සාකච්ඡාවකටපත් වෙනවා. ඒක හොඳ දර්ශනයක්. අර ඒ ශාසනයේ ඇත්තු මේ ශාසනයට යනවා. මේ ශාසනය ඇත්තු ඒ ශාසනයට යනවා. දැන් කාලේ වාගේ නිකාද ભેද වගේ නෙවෙයි. ඒ ඒ ඒවා අතරත් මේ sannivedana තිබිලා තියෙනවා. මේ යාමීම් ප්‍රතිසන්තර පිලිසන්තර කතා කෙරිලා තියෙනවා. ඒක උත්තර මානසකට ඇවිල්ලා වැඳලා එකත් පසව හිටිය කතාවක් මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ. සරුවචනාංශෙත් සමග පැමිණ ඉදිරියටපත් වෙලා සම්මෝධනීයං කතා සාරතා මේ වීති සාරිත්වා කතා සාරාණීයං වීති සාරිත්වා කියලා කියන්නේ සී කටයුතු කතා කරලා සතුටු වුණා. සතුටු වුණාට පස්සේ සරුවචනාංශේ ඒ උත්තර මානවකයාගෙන් විමසනවා නිකන් මේ සුව දුක් විමසන්න වගේ මේ මානවකය ඒ පාරාසරිය බ්‍රාහ්මණතේ මේ ඔබගේ ගුරුතුමා ඔබ වෙන ශාවකයන්ට ඒ ඔබගේ ශාසනයේ ඉන්ද්‍රිය භාවනාවක් දේශනා කරනවා. ශ්‍රාවකෙක් වෙච්චාම ආකල්ප ඇවතුම් පැවතුම් සම්බන්ධව ඉතින් ගැඹුර තමයි ඉන්ද්‍රිය භාවනාව කියලා කියන්නේ. ඒ ඒ ඉන්ද්‍රියන් මේ සංවර කර ගැනීම සම්බන්ධයෙන් දේසේති උත්තර පාරාසාරිය බ්‍රාහ්මනෝ ශාවකාණං ඉන්ද්‍රිය භාවනಂತಿ මානවකයේ උත්තර මානවකයේ ඒ පාරාසාරිය බ්‍රහ්මුණත් ඔබ වැනි ශාවකයන්ට ඒ ඉන්ද්‍රිය සම්භාවනාවක් දේශනා කරනවා. එතකොට දේශේතිනෝ භගවා මේ පාරසරිය බ්‍රාහ්මණන් ශාවකාණන් ඉන්ද්‍රිය භාවන. එහෙමයි ස්වාමීන් වහන්සේ අපට අපේ ශාස්ත්‍රඥ වහන්සේ නැත්නම් අපේ ගණාචාර්යන් වහන්සේ අපිට ඉන්ද්‍රිය භාවනාවක් දේශනා කරනවා. දේශනා කරනවා. ඒක උදාරවචනාංශ කියනවා මොකද්ද? මොකද්ද ඔය කියන්නේ ඔබට ඔබේ ගුරුතුමා විසින් හඳුන්වා දී ඇති ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. යථා කතං තේ උත්තර දේශේති පාරාසරේ බ්‍රාහ්මණ ශාවකාණන් ඉන්ද්‍රිය භාවනಂತಿ. මොන මොන ආකාරයෙන්ද බ්‍රාහ්මණය මේ බම් මේ උත්තර මානවකය පහරාසාරිය බ්‍රාහ්මණතේ මේ ඔබලාට මේ ඉන්දිය භාවනා දේශනා. එතකොට මේ පුද්ගලයා දමන් දන්නා ප්‍රමාණයෙන් කියනවා ස්වාමීන් වහන්සේ අපගේ ශාසනයේ චක්කුණා රූපං නපස්සති සෝතේන සද්දං සුනාති ඒවං කෝ භෝගෝතම දේශේති වාරාසාරියෝ බ්‍රාහ්මනෝ ශාවකාණං ඉන්දිය භාවනා ස්වාමීන් වහන්සේ අපගේ ශාසනයේ පාරාසරිය බ්‍රාහ්මණය අපිට කියලා දීලා තියෙන්නේ ඇහෙන් රූප නොබැලීමත් කනෙන් ශබ්ද නැහැීමත් මෙන්න මේවා තමයි අපිට කියලා දීලා තියෙන ඉන්ද්‍රිය භාවනාව. එතකොට සරුවචනාංශේ ඒ උත්තර මානවකට කියනවා ඒවන් තන්තෝකෝ උපාසකති එහෙමනම් ඔබලාගේ ශාසනය ඔබලාගේ කනාචාරින් වහන්සේ සාස්ත්‍රුන් වහන්සේ උගන්වන්නේ අන්දෝ භාවිත ඉන්ද්‍රියෝ භවිෂ්‍යති උපතින්ම අන්ධ වෙච්ච જાති අන්ධයා රූප කවදාකවත් බලන්නේ නැති නිසා එහෙනම් ඒයත්ෝ භාවිත ඉන්ද්‍රියයි. ඒ කියන්නේ ඒයත්ෝ කියලා පැමිණිලා. බදිරෝ භාවිත ඉන්ද්‍රියෝ. මේ මොනක සාධ්‍යයක් අහන්න බැරි බීරෝ එහෙමනම් භාවිත ඉන්ද්‍රියයි. ද මේකද ඔය මට කියන්න හදන අදහස කියලා අර උත්තර මානවකයාට ਸਰවචනාංශයේ පිළිතුරක් දෙනකොට ඒ උත්තර මානවකයා එතනම මේ ලකුණු වගේක් පෙන්නනවා ඉංගිරි ඉරියව් වගේක් පෙන්නනවා ඉංගි වගේක් පෙන්නනවා එයාට ඒකට සපේලා උත්තර දී ගන්න බැරි බව. ඉතින් ඒක මේ මේ pāli භාෂාවේ වචනයක් වශයෙන් කියනොනම් තුන්හි භූතෝ මංකු භූතෝ පත්තක්ඛන්தோ ඒ කියන්නේ තුෂ්ණිම් භාවයටපත් වෙනවා. වචන හිර වෙනවා කතා කරගන්න බැරුව යනවා. මංකු භාවයටපත් වෙනවා. මක්කු භාවයටපත් වෙලා පෙරදිච්ච ලකුණු පෙන්වනවා. පත්තක්ඛන්தோ කියලා කියන්නේ කඳ කඩාන වැටෙන ගතියකට එනවා. අදෝමුකෝ මූණ යටපැත්තට හරව ගන්නවා. පජ්ජායන්තෝ අපටිභානෝ. කතා කරගන්න බැරුව නිකන් එහෙමම ගල් වෙලා හිටිනවා. එතකොට සරුවච්චන් ආංශයේ ළඟ උපස්ථානයේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඉන්නවා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ අර උත්තර මානවකයාගේ ගල් ගැහිම නැත්තම් තූෂ්ණී භාවයට කතා කරගන්න බැරි තත්ත්වයටපත් වෙලා ආනන්දය මේ පාරාසාරිය බ්‍රාහ්මණයාගේ ශාසනයේ ශ්‍රාවකයන්ට උගන්වන ඉන්ද්‍රිය භාවනාව කණෙන් ඇහෙන් ශබ්ද රූප නොබැලීමයි කණෙන් ශබ්ද නැහැීමයි ඉතින් එහෙම කෙරුවොත් නම් වෙන්නේ උපතින්ම අන්ධ වෙච්චයත් උන්ට ආය භාවනා කරන්න දෙයක් නැහැ. යැත්තෝ උපතින්ම භාවිත ඉන්ද්‍රිය ඇතියැත්තෝ උපතින්ම බීරෝ භාවිත ඉන්ද්‍රිය ඇතියත් ඔය ඉතින් අනිත් ඒවාට අපිට ඒක යොදලා බලන්න පුළුවන්. නමුත් ආනන්ද අපගේ මේ මේ ධර්ම විනේ උත්තර වූ අනුත්තර වූ ආර්ය විනේ ඉන්ද්‍රිය භාවනා මීට වඩා වෙනස්. පාරාසටි බ්‍රාහ්මණයාගේ ඉන්ද්‍රිය භාවනා වෙනස් වෙන එකක් අපගේ මේ මේ මේ ආර්ය විනයේ අනුත්තර ඉන්ද්‍රිය භාවනා වෙන එකක් කියලා සර්වචනාංශය අර ආනන්ද ස්වාමීන් වහන්සේට මේ ලැබිච්ච අවස්ථාවේදී ඒක දෙකට දෙපැත්තට වෙන් කරලා පෙන්වනවා. ඉතින් මෙතනදි මතක තියාගන්න ඕනේ මේවා මේ මේ වගේ සාකච්ඡාවක් සූත්‍රයක් පාටපත් වෙන්න ගා කරුණ විපාර්ශවයෙන් පෙළ ගැහෙන්න ඕනේ එහෙම නැතුව මේ වගේ ගැඹුරක් ਸਰවචනාංශයේ හිතට වැටෙන්නේ ඒ මොකද ඉස්සල්ලාම ਸਰවචනාංශ උත්තර මානවකයන් අහන්නේ ඔබලාගේ ශාසනයේ ඉන්ද්‍රිය භාවනාවක් තියනවාද කියලා. ඒක උත්තර මානවක ඔව් කියනවා ඇර උත්තරේ දෙන්නේ නැහැ. මෙන්න මේක ඉතාම වැදගත්. කවුරු හරි ප්‍රශ්නයක් අහුවට පස්සේ උඹ දන්නවද කියලා අහුවට පස්සේ උත්තරේ දෙන්න නෙමෙයි අහන්නේ. දන්නවද නැද්ද කියන්නේ. අපි එහෙම නෙවෙයි හුඟක් වෙලාවට දන්නවා නම් ප්‍රශ්නේ අහන්නත් ඉස්සලා උත්තරේ දීලා ඉවරයි. එතකොට කවදාකවත් සාකච්ඡාවක් ගැඹුරට යන්න බෑ. දන්නවද දන්නව. ඊට පස්සේ ආයෙ ප්‍රශ්න අහන්න ගන්න ඕනේ. එහෙනම් ඒක කියන්න. ආ නිතෙන්ට එනකන් ඒ දැනුම වදයක් කරගන්න අරකයි. ඒ දැනුම කරදරයක් කරගන්න අරකයි. ඒ දැනුම අනුන්ට අඟක් වගේ අඳුහැරයක් වගේ කියාපාන්න අරකයි. ඔබ දන්නවා කියලා හොනන් දන්නවා කියන තැනින් අතර වෙන්න දැනගන්න. අපේ සමාජයේ අපේ සාකච්ඡාවල අපේ වල ගොකොනෝක වර්ධින තන. දන්න කිනාට ඒක කියනකම් හදිසි. ඒ නිසා බැරි වෙලා හරි උඹ දන්නවද කියලා අහනකොට උත්තර කියලා ඉවරයි. ඒකේ වෙන්නේ මොකද අර දැනුම පාචල් වෙනවා. දැනුම පහත් වෙලා සැලකෙනවා. අන්න ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ වැඩි හිටියෙක් කතා කරනකොට ಗುಣ සම්පන්න කෙනෙක් කතා කරනකොට තමයි යම් ආකාරයකින් හැදීමක් වැඩිවීමක් බලාපොරොත්තු වෙන කෙනා කරන්නේ දන්නා නොදන්නා බව ප්‍රකාශ කිරීමයි. එතකොට නැවත දොර අරින්න ඕනේ. කියන්න ඕනේ ආයෙන ධන දෙකියක්. ආන්න එතකොට තමයි ඒ දෙවෙනි ආරාධනාව. ඊටවත් වැඩනවා. මේ මේ තිබුණ නැත්නම් ධර්මයක සාකච්ඡාවක විවස්ථාවක ගැඹුරට යන්න බෑ. මොකද අර දෙන උත්තරෙම ඉස්සලහව ප්‍රශ්නේ නොම ගෑනවා. නොම ගිහිලා මේ නුසුදුසු තැනකට සාකච්ඡාව මෙහෙ වෙනවා. නිසා සමහර වෙලාවට සරුවත් යනංශේ පිරිසකින් අහනවා වගේ හරියට. මහණනි මෙහෙම එකක් තියෙනවා මෙහෙම එකක් තියෙනවා මොකද්ද ඒ කියලා අහනවා. ඒක ලියලා ඒක පිරිස තුෂ්ණිම් භාවයටපත් වෙනවා. පස්තුනාවෙන් සරුවත් යනංශේ අහන්නේ නැවතත්. ඒ කියන්නේ උන්වහන්සේ උත්තර දෙන්න ඇලැස්ති. ඒකට ඒ ආරාධනා ක්‍රමය පසුබිම සකස් කර ගැනීමට ප්‍රශ්න නගන්නේ. ඉතින් ප්‍රශ්න නගනකොටම කවුරුට උත්තර දෙන්න පටන් අරගත්තොත් ඉතින් සරුවචනාංශයට කතා කරන දෙයක් නෑ සරුවචනාංශේ නිස්සබ්ද වෙනවා. එහෙනම් කරගන්න දෙයක් කරගන්න ඉලයි කියන්නේ. ඒක නිසා හැම වෙලාවෙදීම මෙන්න මේ හරියට වෙලාවට ඒ දොර අර ගන්න ගතිය ආනන්ද සාංශේ දාන්න. දැන් සරුවචනාංශේ දෙවෙනි වතාවට දැන් මේ උත්තර මේ මානවකයාගේ අර මංකු භාවයේ තූෂ්ණී භාවයේ කතා නොකරන බව දැක්කට පස්සේ ඉතින් එතන තේනවා මෙයාට ඊට පස්සේ ආයෙ පෙරපෑම් කරන්න යන නරකයි මේ පුදේ ඊට පස්සේ ආනන්ද සාංශයට දරුවත් යනද ප්‍රකාශයක් කරනවා ආනන්දය මේ පාරසරිය බ්‍රාහ්මණයා දේශනා කරන ඉන්ද්‍රිය භාවනාව තව එකක් අනුත්තර වූ ධම්ම විනයේ ඉන්ද්‍රිය භාවනාව තව එකක් එතකොට ආනන්ද සාංශේ වහාම ඇදලි බැඳලා වාඩි වෙලා මේ කාලෝතිනෝ භගවා දේශේතිනෝ භගවා ස්වාමීන් වහන්සේ දේශනා කිරීමට කාලයයි මේ දේශනා කරන ස්වාමීන් වහන්සේ අපගේ ආර්ය විනය ධර්ම විනය කියලා එතනදී ආනන්ද ස්වාමීන් වහන්සේ ආරාධනා කරනවා. එහෙම නැතුව යම් විදියකට මේ පසු කොටස් දේශනා කරන අර උත්තර මානව කරකරු නිග්‍රහයක් වෙනවා. උත්තර මානව කියන්නේ මේ ප්‍රතිසංතාරේ සඳහා පැමිණිච්ච පුද්ගලෙක්. මේ මිනිස්සයා අහම්බෙන් ඇදලා දා ගන්නවා මේ ඉන්ද්‍රිය භාවනා කතාවකට. ඊට පස්සේ මේ පුද්ගලයාගේ මංකු භාවය දැකලා ආපිට තියාගෙන තලනවා වාගේ. ඒ පිට දේශනා කරනකොට නෑ නෑ නෑ පාරාසරිකයක ඔක නෙවෙයි වුණාට අපේක මේකයි කියවන කවදාකවත් සරුවත්න ලීලාවක් ඇතන මතුවෙන්නේ නැහැ. ඒ නිසා සරුවත්නාංශෙත් දෙවෙනි සැරේ ආනන්දය පාරාසරිය බ්‍රාහ්මණයාගේ ඉන්ද්‍රිය භාවනාව එකක් මේ අනුත්තර වූ ධම්ම විනය ඉන්ද්‍රිය භාවනාව එකක් කියනකොටම ආනන්ද ස්වාමීන් වහන්සේ වහාම ඒ ධර්ම භාණ්ඩාගාරිකත්වේ අවශ්‍ය කරන අප වෙනුවෙන් කළ යුතු ආරාධනාව කරනවා. මේකයි කාලේ සුගතයන් වහන්සේ මේකයි අවස්ථාව සුගතයන් වහන්සේ දේශනා කරනු මැන සුගතයන් වහන්සේ අපට මේ ඉන්ද්‍රිය භාවනාව කියලා ඔන්න සරුවත්යන්හන්සේට ආරාධනා කරනවා. ඒකෝර සරුවත්යන්හන්සේට උත්තර මානකගේ පැමිණීම වටිනා ධර්මයක්. ඉදිරිපත් කිරීමන මාතෘකාවක් වීමේ වටිනාකම නිසා උත්තරමාන කර පිනක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් වෙන්නේ අර මනුස්සයා සම්පූර්ණයෙන්ම අර වඳින්න ආපු දේවාලියේ කඩුණා වැටුණා වාගේ ඒ මනුස්සයාගෙන් ප්‍රශ්නයක් ආලා ඒ මනුස්සයා සම්පූර්ණයෙන්ම මංකු භාවයට කතා නොකරන භාවයටපත් කරලා යන්නේමක් නැති වෙනවා. ඉතින් මෙන්න මෙව්වා මේ පුංචි දේවල් නෙවෙයි මෙව්වා නිසයි සරුවචනාචර ගැඹුරකට සාකච්ඡාව මෙහෙවා ගන්න පුළුවන් උනේ නිසා එතන හිටපු පිරිසේ වටිනාකම දැන් සරුවඥාන්ත විතර සරුවත් නෑ නමුත් අනික් පැත්තන්ගේ තියෙන ඇවතුම් පැවතුම් නිසා ඕනි ගැඹුරකට ඕනි කාරණාවකට බැහැ ගන්න පුළුවන් එහෙම නැතුව අතුරු ප්‍රශ්න නගනවා නම් හරස් කතා කතා කරනවා නම් ඒ සාකච්ඡාවේ කවදාකවත් විනිශ්චයකට යන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම කවදාක ගැඹුරක් එන්නේ නැහැ. ඉතින් මේක මේ දැනගන්න පැත්තකට දාලා අහගෙන ඉන්න ඕනේ. මේ සාකච්ඡා යනකොට පැත්තට අහගෙන ඉන්නකොට තේරෙනවා මොන තරම් විකාරයක්ද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඒක පිළිබඳව මෙතනදී නිකන් මේ දේශනාවට බහින්න ඉස්සෙල්ලා මාතෘකාවක් වශයෙන් කියන්නේ ලෝකේ මෑත කාලේ පහළ වෙච්ච හොඳම ජනනායකයෙක් විදිහට පිළිගන්නවා ගාන්ධිතුමා එතුමා ස්වකීය ජීවන චරිතය ලියලා තියෙනවා. එතුමාගේ මුල් කාලේ ඉතාමත්ම ලැජ්ජාශීලී පිරිසක් ගෙදරට එනකොට දොරමුල්ලේ හැංගෙන තරමේ ලැජ්ජාසිලි දරුවෙක් වෙලා ඉඳලා තියෙනවා. නමුත් මේ පවුල රාජකීය ඇත්තන්ට උපදෙස් දෙන මට්ටමේ උසස් ගාන්ධි පවුලේ ඉතින් හැමදාම මොන හරි සිද්ධියකට ගෙදෙට්ට වැඩි හිටියෝ ඇවිල්ලා අම්මලා තාත්තලා කතා කරනකොට මෙයා මුළු ගැන්වෙනවා. මුළු ගැන්වුණාට මොකද අර වැදගත් කතාවක් නිසා හොඳට අහුම්කන් දීගෙන ඉන්නකොට තේනවලු මේ වැඩි හිටියෝ කියන වැදගත් කියනත්තු කතා කරලා කවදාකවත් මාත්‍රකාවට කතා කරන්නේ අපේ ගෙදර පාර්ලිමේන්තුවක වෙන්නේ ඉස්සලා දාසේ වැඩ වෙන තැන. ඕන දෙයකටලා කතා නමුත් කවදාකවත් මේ වැඩි හිටියෝ මේ වැදගත් ඇත්තෝ කතා කරනකොට අහගෙන ඉන්න පොඩි දරුවට තේරෙනවලු කවදාකවත් මාතෘකාව ගන්නෑ. එක්කෙනෙක් එකක් කියනවා තව කෙනෙක් තව එකක් කියනවා ඔක්කොම වැදගත්. තම්බේක වටිනාකමක් නැහැ, තේමාවක් නැහැ, ගුණයක් නැහැ. ඊට පස්සේ මෙයා ඉඳලා ඉඳලා ඉඳලා බොහොම වැඩිමල් වුණාට පස්සේ කතා කරනකොට හොඳට දැනගෙන ප්‍රශ්නයක් අහුවනම් ප්‍රශ්න නැවතත් අහලා හෝ හරියට ප්‍රශ්නෙට කෙටි උත්තරය දෙනව හැර අනම්බනම් කපටලවන්න යන්නේ. ඒ වගේ තමන් කතා කරනවන හරියට මාතෘකාව කතා කරපු නිසා ගාන්ධි තුමාට හොල්ලන්න බැරි දෙයක් නැතු ගියා. මේ ලෝකෙම හොල්ලන්න පුළුවන් තරම් ශාන්තිවාදී පුද්ගලෙක් බාටපත් වෙලා තමන්ගේ චරිත කතා ලියලා තියෙනවා. තමන් කතා කරන වෙලාවේදී නැත්නම් කතා කරන්න ඉස්සර වෙලා ඇහුම්කන් දීම පුරුදු කරගෙන ඉන්න ඕනේ. ඇහුම් ගන් දීමනුයි අපි පඬිසත්වේ ලබන්නේ. කතා කරන්න ගියාම අපි මෝඩකම් අඩුපාඩුකම් පේනවා. කතා නොකර බෑ. මේ ශාසනයේ පවතින දේශක ශ්‍රාවක සම්බන්ධතාවය. මේක මේ අනුශාසනා ශාසනයක් මේක තියෙන්නේ. කවුරු හරි දන්න කෙනෙක් අනුක කෙනාට කියනවා. නමුත් ඒක ලබා ගන්න. ඒ දන්න කෙනාගේ ලබා ගන්න අහන කෙනා තුල ලොකු හික්මීමක්. මේකත් ඉන්ද්‍රිය භාවනාවක් තමයි. ඒ ඉන්ද්‍රිය භාවනා නැත්තම් කවදාකවත් මේ ආර්ය විනයෙහි අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාවක් බුදුහාමරණ කියලා දෙන්න හම්බෙන්නේ නැහැ. එක එකන එක එකන වාඩි වුණාට පස්සේ තම තමන්ගේ අදහස් ප්‍රකාශ කරන පටන් අරගත්තොත් අත උසලා කතා කරන පටන් අරගත්තොත් කවදාකවත් හම්බෙන්නේ නැහැ. එහෙම පිරිසක සරුවචනාංශේ බලාපොරොත්තු වෙන ගැඹුරට යන. මම ඔය අර පිටට ගිය වෙලාවදී මට හම්බුණා එක දවසක් අහම්බෙන් වගේ ඊටාම හතරේ පහේ පන්ති ළමයි වගේ ඒ ස්ථාන සිද්ධාස්ථාන බලන් ආයතනකොට බෞද්ධ ස්ථානට ඇවිල්ලා වාඩි වුණා. ඒ දරුවා හරීම දඟකාරයි. ගුරුවරුත් ඇවිල්ලා හිටියා. එදා ඒ ස්ථානයේ ලොකු ස්වාමීන් වහන්සේ නෑ මතක නැතිලා. ඉතින් මට ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් බලන්න කියලා. ඉතින් බුදුගේ වාඩි වුණා ළමයි සේරම. ඉතින් මං කිව්වා මෙහෙමයි මම මේ වගේ දෙයකට හුරු නෑ. නමුත් මේ ගුරුවරුත් ඉන්න නිසා මොන හරි තියෙනවා නම් මේ කට්ටියට මෙතෙන්ට ආපු වෙලාවදී මම මේ ස්ථානයේ කෙනෙක්ට ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න. ඒ ළමයි එක්කෙනෙක් එක්කෙනේ හතර දෙනෙක් අත ඉසුවා එක්කෙනෙක් කතා කරන අත උස්සගෙන බලාගෙන ඉන්නවා මට ප්‍රශ්නයක් තියෙනවා කවුද ගුරුවරයා අවස්ථාව දෙන්නේ කියලා කිසි කෙනෙක් කතා කරේ නැහැ මට පුදුම හිතුණා මේ තුනේ හතර ළමයෙකුට ඔක්කොම අත උස්සන බලාගෙන ඉන්නවා එක ළමයෙකුට ඇඟිලි දික් කරපුවම අනිත් සේරම පල්ලෙහාට ගිහලා අර ළමයා කතා කරා කතා කරලා ඇහුවා බුදුහාමුදුරන් කොණ්ඩේ තියනවාද කියලා ඊට පස්සේ මං කිව්වා මේ බුදුජානන්සේ කොණ්ඩේ තිබිලා තිනවා තද කර්ලි හෙයා එකක්. ඒක අර නීග්‍රෝ කාරින් වගේ තිබුණාට තට්ටේ වගේ පේන්න තිබිලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ධම්මචක්‍ර පෙන්ලා අනික් කෙනෙක් ඇහුවා මොකද්ද මේ රෝදේ? ඒක දිහා බලනකොට මට ඇඟ හිරිවැටලා ගියා අර ළමයින්ගේ තියෙන හික්මීමද. ඒ ප්‍රශ්නේ උත්තර දෙනකන් අනික් එක්කන නෙවෙයි මේ කතා කරන්නේ. ඒක කතා කරන හරි වුණාම පස්සේ අනිත් එකන ඔක්කොම නැත උසන. ඊගේ ගුරුවරයා හරියටම කියන්න ඕනේ මෙයා දැන් කතා කරන්න කතා කරන්න. ඊට පස්සේ බිස්කට් දෙනවා කිව්වට පස්සේ මොකක් කතාවක් කරන දුවන්න පටන් ගත්තා කුස්සියට සේරම. ඒතකොට ඒක වෙනම කතාවක්. නමුත් අන්න අර ගතිය සරුවඥ සාසනයේ තිබිලා තියෙනවා. ඊට පස්සේ සරුවඥ දැන් ආනන්ද සාංශාරයේම දේශනා කරනවානේ. හොඳයි අවසරයි භාග්‍යවතුන් වහන්සේ කාලයයි අනුකම්පාවෙන් අපිට දේශනා කරන්න. තේනයි ආනන්ද සාදුකං සුණාත මනසිකරෝත කියලා අන්න බුදුරජාණන් වහන්සේ ගන්නා විජිනපතාතට. එහෙනම් මා එහෙනම් ආනන්දය මනාකොට අසව. මනාකොට අසව සාදුකම් මනසිකරෝත මනාකොට මෙනෙහි කරව කියලා දැන් අර උත්තර මානසික කතා මොනක්වත් නැහැ තමන් වහන්සේට අවශ්‍ය කරන දේශනාව දේශනා කරන්න පරිසර සකස් කරගන්න. ඉතින් මේක නැත්තම් මේකට අපි කියන්නේ කෙවුලෝ කියලා. පාළු කඩයක් වගේ. එක එක නයි එක නයි එක නයි එක නයි කතා කරන්න ගත්තාම සභා ගෞරවයක්වත් මොකක්වත් නැහැ. ඒ වගේම මේ මෑතකදී මට මතකයි ඔය පාර්ලිමේන්තුවේ හිටපු අනුර බණ්ඩාරනායක මහත්තයා කතානායක වෙලා ඊට පස්සේ චන්ද්‍රසිංහ වලට ගියාට පස්සේ ආ කියලා තියෙනවා මම මගේ ජීවිතේම හැලෙන්නේ පාර්ලිමේන්තුවේ ඒ වුණාට පාර්ලිමේන්තුවේ කරන මේ කතාවල තියෙන නීරසභාවය මට තේරෙන්නේ මම කතා නායක වුණාට පස්සේ කියලා. එතෙන්ලා තියෙන අරයා මෙයා කතා කරනවා බලන්නේ කවවම කවදාකවත්. අදාළ මාතෘකාවට කතා කරන්නේ අනිත් එක නාට රිදවන එක විතරයි කරන්නේ. කාට හරි කොනහන එක විතරයි කරන්නේ. ඉතින් කියලා තිබුණා මේ කතා කරන හන්සාස්වාතා මෙච්චර දික් වුණා කොච්චර පුංචයිද තියෙන්නේ මේකේ ගන්න තියෙන මේ රටේ විවස්ථාවට සම්බන්ධ වෙලා අනාගතයට සම්බන්ධ වෙන්නේ අනික් සේරම අර වල්පල්. ඉතින් මෙව තියෙනකොට ඉන්ද්‍රිය භාවනාව ගන්නම. අර ඉන්ද්‍රිය භාවනාව කොහොනේ නෑ. අඩු ගන්න මේ සර්වඥතා ඥානයේ කියන අර සියුම් කොටස් ගැඹුරු කොටස් එළියට ගන්න හම්බ වෙන්නේ. ඒක නිසා ඒකටත් ඉන්ද්‍රිය භාවනාවක් ඕනේ. බලනකොට ප්‍රශ්නයක් එනවා අපට දැන්. ඉන්ද්‍රිය භාවනා තියෙන ඇත්තන්ටම ඉන්ද්‍රිය භාවනා හරියන්නේ නැත්නම් ඉන්ද්‍රිය භාවනා නැති ඇත්තන්ට මේක පුහුණු කරන්න පුළුවන්ද කියලා. ඉන්ද්‍රිය භාවනා තියෙන ඇත්තන්ට දිනු කරන්න හොඳටම පුළුවන්. මොකද ඒ ඇත්තෝ එතකොටත් හික්මලා තියෙන කියන දෙයක් අහනවා. ප්‍රශ්නයක් ආපුවම මේ විදිහට ගුණවත් තියෙනවා. ඒ ඇත්තන් නම් මේක දිනු පවණු කරන්න පුළුවන්. ඒක ඉන්ද්‍රිය භාවනා පටන් ගන්නෙ කොහෙන්ද කියන ප්‍රශ්නේ එනවා. අපි බලමු මේ දේශනා ඉවරනකොට අපිට ඒකට උත්තර දී ගන්න පුළුවන් වේද කියලා. මේන මේ විදිහේ මේ පසුබිමක් සකස් කරගෙන සරුවචනසේ සම්පූර්ණ ඒ පරිශ්‍රය නතු භාවයටපත් කරගෙන දේශනා කරන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් සරුවචනසේ කවදාකවත් ධර්මයක් දේශනා කරන්නේ නැහැ. පිරිසේ ඉන්න කවුරු හරි විරුද්ධයි නම් උන්වහන්සේ තූෂ්ණී භාවයටපත් වෙනවා. අඩුවක් තියෙනවා නම් එතකම තූෂ්ණී භාවයටපත් වෙලා සියල්ලන්ට මතක් කරලා දෙනවා තේනේ ආනන්ද සාදුකං සුනාත මනසිකරෝත එහෙනම් ආනන්ද මනසින්ම හොඳට කන් යොමු කරලා අහපන් මං කියන්නේ හොඳට සිහියෙන් මෙනෙහි කරපන් කියන එක දුන්නාට පස්සේ තමයි ඒක නිකන් හරියට මේ ආරම්භක උද්දෘත පාට පෙරලිකොමා දෙකක් වගේ ඒක දාලා තමයි සරුවත් අංශය සඳහන් කරන්නේ. ඔන්න එතකොට කවුරුත් වගේ මේ මාත්‍රකාට පේ වෙලා පරිසරය සකස් වෙලා නිස්සද්ද වෙලා මේ ධර්මතාව මාත්‍රකාව ගන්න ලෑස්ති. ඉතින් මේකෙදි මට තවත් කතාවක් මතක් වෙනවා. මේ ශරුවත්ඥාන්සේ අවුරුදු 2500කට කලින් මේ තරම් ඉතාමත්ම සියුම දේශනා කරපු මේ කාරණා අවුරුදු 2500ක් වචනයක් කිස්පිල්ලක් පාපිල්ලක් නැතුව පැවතගෙන ඒමත් තේරවාද අපේ ආචාර්ය પરම්පරාවට හම්බෙච්ච ලොකුම ලොකු නම්බුවක්. ඉතාමත්ම සියුම් දෙයක් සමහර තමයි වටහාගත්තේ නැති දේවල් පවා කටපාඩම් කරගෙන එන්න ලොකු හික්මීමක් තිබිලා තියෙනවා. ඉතින් මේක අනිකුත් ශාසනවල අනිකුත් මේ පූජනීය පොත්වල මෙවැනි ගැඹුරු ධර්ම නැතිවීම පිළිබඳ මෑතකදී ප්‍රශ්න කරනකොට ඒ ඇත්තෝ දැන් ඉන්න ඒ පොත් පිළිබඳව දර්ශන මත පහල කර නැතු කියලා තියෙනවා. අපේ ශාස්ත්‍රඥ වහන්සේලාත් ඇත්තටම කියන්නේ අනිකුත් ශාස්ත්‍රඥ මේ තරම්ම දැනුම තිබිලා තියෙනවා. නමුත් ඒක කිව්වට තේරුම් ගන්න පිරිසක් වටේ ඉඳලා නැහැ කියලා. ඒ නිසා ඒකේ පැවැත්මක් නැහැ. ඒ නිසා ආනන්ද ස්වාමීන් වහන්සේගේ කෘත්‍ය පුංචි නෑ මෙතන. ඒකෝට ආනන්ද ස්වාමීන් වහන්සේ rahat වෙලත් නෑ. නමුත් උන්වහන්සේ සීක භාවයේ හිටියේ උන්වහන්සේ කරේ මේ සරුවච්චන් වහන්සේගේ යමක් මෙන්න මේ විදිහේ පරිසරය දකස් කළා දේශනා කරන්නට ලෑස්ති නම් ඊට පස්සේ ඒකට ආයේ කෑලි එකතු කරන්න යන්නේ නෑ. ඉතාම ගෞරවයෙන් අහගෙන පස්සේ මේ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී ස්වාමීන් වහන්සේත් එක්ක සාකච්ඡා කරලා ඉතින් හිතේ තියාගන්න. ඒ හිතේ තියාගත්තට පස්සේ ධර්ම සංගායනාවට යනකොට 500ක් සිව්පිලිසිම් ව්‍යාපත් මහරහතන් වහන්සේලා තමයි මේක සංස්කරණය කරේ. මේක හරි මේක වැරදි මේක වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් කියලා ඒක නිසා සාරුවච්චන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ වැදගත් තමයි. නමුත් ඒකේ දරාගෙන ආපු අයගේ නැත්නම් ඒ ගෙනාවු භාජනයේ පිරිසුදුකම ඉතාමත්ම වැදගත්. සිංහ තෙල් උනත් රත්තරන් භාජනයක දාන්න නැතුව වෙන මැටි භාජනයකට දැම්මට දිදුලන්නේ නෑ බබලන්නේ නෑ. ඉතින් ඒක නිසා අපිට මේ ලැබිලා තියෙන්නේ මේ වගේ පුංචි නෑ මේ කාරණාවක ඒක බණපදයක වටිනාකම පුංචි නෑ. ඒක එන්න අර සරුවත්නාංශගේ ශ්‍රී මුක දේශනාවක් වෙච්ච බවත් සැබව. ඒ වගේම තමයි ඒක ඇහුවට පස්සේ ඒවා දරාගෙන ආපු පිරිස සුළුපටු පිරිස නෙවෙයි. පුංචි ඇත්තෝ නෙවෙයි. මේ අපි ගැන සැලසුම් කළා අපිට දඬුවම් කරන්න අපි හික්මවන්න කතා කරපු එකක් නෙවෙයි. මුතුන් කාලෙටම ඉන්න සියලු ලෝක සත්‍යයන් කෙරෙහි කරුණාවෙන් ඒ වගේම උන්වහන්සේලාගේ චීනාශ්‍රව භාවයේ පිණිස කටයුතු කරපු ඇත්තෝ. ඉතින් ඒක නිසා අපිට අද ලැබිලා තියෙන්නේ මහ වටිනා මේ නිදානයක්. ඒක තැම්පත් කරලා තියෙන ස්වරූපේ දිහා බලනකොටමත් මහා ගම්බීර බවක් ඇති වෙනවා. ඒ නිසා එවැනි දේවල් අපි පරිහරණය කරනකොට ආවට ගියාට පරිහරණය කරන්න අරගයි. අනුන තමයි නික්කා වෙන විදිහට පරිහරණය කරන්න නරකයි. ඒ සඳහාම පේ වෙලා. ධර්ම ශ්‍රවණයේ සඳහාම ධර්ම දේශනා සඳහාම පේ වෙලා කටයුතු කරුවොත් අපිට අඩු ගන්න මෙව්වා පටලවා ගන්නේ නැතුව හෝ නැත්නම් මතු પરම්පරාවර කියලා දෙනකොට අපෙන් අවුල් කරගන්න තු කියලා දෙන්න පුළුවන්. එහෙම නොවුනොත් අන්නර සාකච්ඡාවලදී වගේ sannivedanayak වෙන්නේ නැහැ. අන්ධකාරේ මල් වට්ටියක් පාස් කරනා වගේ මොනවා මේ කියනවද මොනවා මේකේ අර්ථ තියනවද කියලා තේරුම් ගන්න බැරි වෙනවා. එහෙම මේ ප්‍රමාදේ වැඩිච්ච පිරිසකට මේ අප්‍රමාද ධර්මයේ දරන්න අත ගන්න සාදු කියන අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නිසා අපිත් අප්‍රමාදී වෙන්න ඕනේ ධර්මයට අප්‍රමාදීකම් තේරුම් අරගන්න ඕනේ. ඒ ධර්මයේ හසුරුනට හසුරුනට ඒ කාන්තම අපි පරිණාමයකටපත් වෙන්න ඕනේ. ධර්මයේ හැම දෙයක් සජීවී දෙයක්. ආන එවැනි පරිසරවල ඉඳලා තමයි මේ සූත්‍ර දේශනා කරන්නේ යනුව මේ භාවනා කරන පිළිස් මේ මජ්ක්‍ධිම නිකායේ පොත බොහෝම වටිනවා. කොයි සූත්‍රයකත් මේක තමයි සැකස්ම. නමුත් මජ්ක්‍ධිම නිකාය ඉතාමත් මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර තියෙන්නේ හරිය වටිනවා කියලා බලන්න. ඉතින් අපි බහිමු මේ කියන අර්ථකතනයට පස්සේ හඳුන්වා දීමට පස්සේ සරුවචනහන්සේ විසින් ආනන්ද ස්වාමීන් වහන්සේට හොඳ මේ උපදේශයක් දීලා හොඳට අහන්න හොඳට මෙනෙහි කරන්න කියලා දීලා උපදේශ උන්වහන්සේ කොහොමද මේ ආර්ය විනයෙහි මේ අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනා දේශනා කරන්නේ. ඒක සර්වඥාන්සේ පටන් ගන්නවා හරියටම ඒ කවුරුත් එක කරපු සාකච්ඡාවක් කියලා වරක් නෙවෙයි. අලුතෙන්ම පටන් අර ගන්නවා. ඉදානන්ද බික්ඛු චක්කුණා රූපං දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපාමනාපං. ඉදාහගේ ඉද කියලා කියන්නේ දැන් මේ මේ ශාසනය. අතනදී ඉද භෝගෝතම චක්කුණා රූපං පස්සති කියලා ඉද එතන සඳහන් කරුවේ උත්තර මානසික මානවකයාගේ පාරාදරි මහරත් ශාස්ත්‍රුන් වහන්සේ සහිත ශාසනය. ඒ ශාසනයේ ඇස් රූප නොබැලීම සද්ද නැහැීම. දැන් සරුවචනාංශෙත් ඉද කියන වචනේ පාවිච්චි කරනවා. ඒකෝට සඳහන් කරන්නේ ඉද්ධානන්ද බික්කෝ ආනන්ද මේ ශාසනයේ. නැත්නම් මේ මම දෙන උපදේශ පිළිපදින විනීය ජනතාව මේ නැත්නම් බික්කුණෝ භික්ෂුව සංසාරේ බය දක්නා වූත් සංසාරේ බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූත් ඒ භික්ෂුව චක්කුණා රූපං දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමන කිසිම විනයක් නැහැ. ඇහින් රූපයක් දැකලා ඌට මනාපේ උපදිනවා. කෙන රූපයට ප්‍රියමනාප භාවය. උපජ්ජති අමනාපං තුක්නදකින් කියලා අමනාප භාවයක් පහළ වෙනවා. උපජ්ජති මනාපමනම දැක්කා කියලා ගාණක් නැහැ. ඒකේ දැක්කයි කියලා දෙයක් නැහැ. මනාපමනාප දෙකම නැති භාවය ඇති වෙනවා. ඉතින් මේක ආරම්භක தත්තේ. එහෙනම් පුත්තඥයාගේ தত্ত্বය බාහිර රූපය අනුවයි ඒ පුද්ගලට පහළ වෙන මනාපමනාප තීන්දුව වෙන්නේ. නැත්නම් ඒ පුද්ගලයා නැට වෙන්නේ බාහිරින් එන ඒ ආපාතගත වෙන ඒ වර්ණ රූපේ. ඒ වර්ණ රූපය අනුව uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාපං. ඒ නිසා මෙතෙන්ද ගැනෙන්නේ ඉන්ද්‍ර සංවරයක් නැති. නැත්නම් ඉන්ද්‍ර සංවර පිළිබඳ දන්නා වෙන්න පුළුවන් නොදන්නා වෙන්න පුළුවන් පුද්ගලයෙකුට වෙන්න පුළුවන් ඔච්චරයි. රූපය දැකපුවාම ප්‍රියමනාප භාව වෙන්න පුළුවන් අප්‍රියමනාප භාව වෙන්න පුළුවන් එහෙම නැත්නම් ප්‍රියමනාප දෙක නැති. එතකොට මේක අපි මේ ධර්මයේ විස්තර කරනවා ප්‍රියමනාප භාවයේ පහළ වුණා නම් අපි කියනවා රාග හිතක්. අප්‍රියමනාප භාවයේ පහළ වුණා නම් අපි කියනවා ද්වේෂ හිතක්. මනාපමනාප භාවයේ කියන දෙක මැද තත්වයේ කියනවා මෝහ හිත. යාතික හිතකට වැටෙන්නේ නැහැ ලොකු දෙයක්වත් නෙවෙයි මොකද ඒක හිත වදින දෙයක් නැහැ. හිත වදින්න හොඳක් හෝ නරකක් ප්‍රිය අප්‍රිය භාවයක් නැහැ. ඉතින් මෙන්න මේ தত্ত্বයේ පුද්ගලෙක් සරුවචනාංශය ඇති කරගෙන සෝ එවං පජානාති. ඔන්න සරුවචන් වහන්සේ දැන් ඒ අර නිකම්ම නිකං පෘ탁 යන කිසිම හික්මීමක් නැති පුද්ගලෙක් වේවා. එහෙම නැත්නම් සති සමාධි පුහුණු කරපු යෝගාවචරයක් වේවා. එහෙම නැත්නම් සීක தත්වයටපත් වෙච්චි ආර්ය උත්තමයෙක් වේවා නැත්නම් අසීක தත්වයටපත් වෙච්චි මහරතන් වහන්සේ නමක් වේවා. එතකොට ඉදානන්ද බික්කු චක්කුනාරෝපන් දිස්වා uppajjati මනාපං uppajjati මනාපං uppajjati මනාපමන මේ ඔක්කොම යත්තන කැපයි කාටද භාවනාවක් නොකරන සතිපට්ඨායන ආපු කෙනාටත් මේ වචනේ කැපයි ඊගාවට සති සම්පජඤ්ඤේ පිහිටවන්න උත්සාහ කරපු යෝගාවචර මට්ටමින් ඉන්න කෙනාටත් කැපයි ශේක පුද්ගලයාටත් කැපයි අශේක පුද්ගලයාටත් කැපයි මනාපමනාව භාවය පහළ වෙනවා ඊට පස්සේ සෝ එවං පජානාති. එහෙ මනාපමනාවේ පහළ වුණාට පස්සේ uppajjati මේ මනාපං, uppajjati මේ අමනාපං, uppajjati මේ මනාපමනාපං. ඒ පුද්ගලයා තේරුම් අර ගන්නවා මට දැන් මේ රූපේ නිසා මනාපයක් ඇති වුණා. මට දැන් මේ රූපේ නිසා අමනාපයක් ඇති වුණා. මට දැන් මේ රූපේ නිසා ඒ රූපේ දැක්කා කියලා ගණන් ගන්න බැරි වෙන විදිහ මනාපමනාප නැති මැදට තැනටපත් වුණා කියලා දැනගන්න එකයි ඔන්න ඉස් ඉස්සල්ලාම මේ ආර්ය වෙනේ විශිෂ්ට භාවය. ඉතින් මේ කාර්ය මම ඉස්සලා කියපු එකට සම්බන්ධ ප්‍රශ්නයක් දන්නවද කියලා අහපුවම දන්නවයි කියලා නතර වෙන එකයි වැදගත්. උත්තරේ දෙන එක නෙවෙයි. ඒක පහරට උත්තරේ දීම හරියට මනාප භාවයේ පහළ වෙලා ඒක අල්ල බදා ගන්න ගියා වගේ. දැනගෙන නතර වුණා නෙවෙයි. අමනාපේ පහරුණ එක නැතිකරන්න මකන්ට විනාශකරන්න දිගට කඩු කිනිසි අරගෙන පැන්නා වාගේ. මනාපමනාප භාවය පහළ වෙනකොට මගේ හිතේ තියෙන දැන් ඇහි නෙවෙයි කණේ නාසයේ දිවේ කයේ ඇවිදිනවා ඒක දන්නෙත් නැහැ. ඇහැට රූප බලන ඉන්නේ නමුත් කට ඇරිලා. නැත්නම් වෙන කොහේ හරි කල්පනාවක. ඒ බව දන්නෙත් නැහැ. අන්නෝතනොන්න කඩාගෙන ඉල්ල තමයි ඉස්සල්ලාම ආර්ය වෙන්නේ. ඊටාම වැදගත්දී මා තුල දැන් මනාපයක් පහළ වුණා. මා තුල දැන් අමනාපයක් පහළ වුණා. මා තුල දැන් මනාපමනාප කියන මධ්‍යස්ත වේදනාවක් මධ්‍යස්ත වින්දනයක් දැකීමක් පහළ වුණා කියලා මෙන්න මේ දැන ගැනීම තමයි ඊටාමත්ම වැදගත්දී වෙන විදිහට කියනවා නම් අපි manussත්වයේ කියලා ලැබපු ලොකුම වාසනාව උච්චවයි. තීරසෙනෙකුට එහෙම දැනගන්න පුළුවන් ශක්තියක් නැහැ. මනුස්ස වුණත් මේ රූප පෙනුනේ මේ කාගේ හරි මනාපයකට කාගේ හරි සුභාසින්තනයකට කාගේ හරි ආශිර්වාදයෙන් නැත්තම් මවුන්කාර කෙනෙකුගේ මේ මවුන් න්‍යායකට අනුව කියලා හිතුවොත් ඒක දැකලා මට මනාපය මනාපය පහළ වීම කියන එක තිරින්ග තද කරන්න පුළුවන් විදිහට තනක් තේරෙන්නේ නැහැ. ජේනතයි රූපය දැක මනාව පහන ඔව් ඉතින් ඒ මනාව පහනවනේ ඒ රූපේ ලං කර ගන්න ඕන ලොක් කර ගන්න ඕන තියා ගන්න ඕන කියලා ඒ පුද්ගලයා ඒක දිගේම අර අතරමැද ගැම්ම මේ පැල්ම නතර වෙන්න පුළුවන් බව නොදක පජානාති කියන මට්ටම නැතුව වහාම මනාප රූපයේ කෙරෙහි ඇලීම දැඩිය ගැනීමත් අමනාප රූපයේ පිළිබඳ වනස්සිතවිලි පහල කිරීමත් ඒ වගේම මනාපමනාප නැති හිතවිලි වෙනුවට වෙන ඉන්ද්‍රියකට හෝ වෙන රූපයකට හිතේදීමත් අනිවාර්යයෙන්ම කරනවා මේකට අපි ඇත්තම කියන්නේ ප්‍රමාදේ අප්‍රමාදේ කියලා කියන්නේ ඒ රූපය අත්දකලා මනාපයේ රූපේ දැකීම ප්‍රශ්නයක් නැහැ. මන අපේ ඉපදීම ප්‍රශ්නයක් නැහැ. රූපේ දැකලා මන අපේ අප්පන්නා කියලා අන්නතර අප්‍රමාදීව ඒ කාරණාව දැනගත්තා නම් එහෙම නැත්නම් රූපය දැකලා අමනාපේ ඉපදුනා. ඒක රූපේ දෝෂයක්වත් අමනාපේ ඉපදීම දෝෂෙකුත් නෙවෙයි. නමුත් එතනද දැනගන්න පුළුවන් නම් රූපයක් ඇති වුණා. නැත්නම් රූපයක් ඇහැට ආපදාගත වුණා. ඒක අමනාපදයක්. හරි මම දැන් ඉන්නේ අමනාපේ. එහෙම නැත්නම් මනාපමනාප නැති මධ්‍යස්ථත්වයේ ඇති වුණා කියලා මෙන්න මේ දැන ගැනීම තමයි බෙහෙත කරන්න ඉස්සෙල්ලා රෝගය හඳුනාගත්තා වගේ දෙයක්. මේකට ඉතින් නැවතිල්ල තියෙන්න ඕන. වාහනේ තිරින්ග තියෙන්න ඕන. මේක සඳහා භාවනා උපදෙස් දෙනකොට ඇත්තටම මෙතනින් නෙවෙයි භාවනා පටන් අරගන්නේ. ඒ මොකද ඇහෙන් රූපයක් දැකලා මනාපමනාප භාව පහල කිරීම කියන්නේ ඊ타ත්ම දියුණු කරපො සති සම්පජඤ්ඤ සහිත ඕම මේ උසස් විපස්සනා යෝගාවචර කරන්න පුළුවන් වැඩක්. විශේෂයෙන්ම සාර්ථකව කරන්න පුළුවන් වැඩක්. සීක පුද්ගලයන්ට අසීක පුද්ගලයන්ට මේක ඉච්චර ප්‍රශ්නයක් නැහැ. නමුත් පුහුණු කරපු නැති ඉන්ද්‍රිය භාවනා නැති යත්තන්ට රූපයේදී රූපය අනුවමට මනාපමනාව විපුණා කියලා දැනගන්න එක සද්දයකදී මනාපමනාව බව දැනගන්නට වැඩිය සූක්ෂමයි වැඩිය මායාකාරයි. වැඩි විඥාකාරී. ඒ නිසා රූපේදී අල්ලනවයි කියන එක බොහොම අමාරුයි. ඒක නිකන් හරියට කියනනම් අපි <clears throat> අවුරුදු උත්සවයේට විලේ පවත්වන අවුරුදු උත්සවයකවත් දුවලා අපිට තරගයක් දිනා ගන්න බැරි කෙනා අපි කිව්වොත් අපිට ඔලිම්පික් ගියොත් නම් ෂුවර් එකටම දිනනවා. ඒ නිසා මට ක්‍රමයක් වෙලා තියෙන මේ ඔලිම්පික් තේරී ගන්න විදියක් නැහැ ලංකාවේ ඉන්න මිනිස්සු මාව තෝරන්නේ නැහැ කියලා කියනවා වගේ වැඩක්. ඉස්සලාම අපිට සිද්ධ වෙන්නේ අර වෙලේ දුවලා ඊගාවට ග්‍රාම සේවක මට්ටමෙන් දුවලා ඊගාට දිස්ත්‍රික්ක මට්ටමෙන් දුවලා ජාතික මට්ටමට ගියාට පස්සේ නම් අපිට අයිතිවාසිකමක් තියෙනවා. අනේ ඔලිම්පික් යන්න තියෙනවා හොඳයි කියලා. නමුත් වෙලේ දුවලවත් කරගන්න බැරි කෙනා ඒ වගේ දේවල් ගැන බලාපොරොත්තු වෙන්න හදනවා වගේ ඇහෙන් පටන් අරගන්න එක බොහොම අමාරුයි. බැරි නන්නේ අමාරුයි. නමුත් වැඩියෙන්ම කෙලෙස් උපදින්නේ දවසක පෘ탁ඥයට ඇහෙන් නිසා දෝ සරුවචනාංශිකේ දේශනා හැම වෙලාවෙදීම මේ සලායතන අතරින් ඇහැ තමයි ඉස්සරහින් තියලා තියෙන්නේ. චක්කුණා රූපං දිස්වා uppajjati මනාපං uppajjati යමනාපං uppajjati මනාපා මනාපමනාපං සෝ එවං පජානාති. uppannam මේ මනාපං uppannam මේ අපනාපං uppannam මේ මනාපං අමනාපති. මේකදී මම ඉස්සර ප්‍රකාශ කරා ඇහි මේ සිදුවෙන වැඩිය කණේ ලේසි කනට වැඩිය නාසයේ ලේසි නාසයට වැඩිය දිවේ ලේසි දිවට වැඩිය කයේ ලේසි. මේ නිසා භාවනා කරනකොට කායනුපස්සනා ඉස්සරහින් තියලා මේ කයේ ඇතිවෙනා වූ මේ දේවල් පුහුණු කරලා ඊට පස්සේ තමයි ක්‍රමයෙන් දිවෙන් නාසයෙන් කනෙන් ඇහෙන් මේක පුහුණු පුරුදු පුහුණු කරගන්න. කොහොම නමුත් ඒ ඇහැ සම්බන්ධ කරගෙන මේ උගන්නන පාඩම මේ යාන්ත්‍රණය මේ සමීකරණය එහෙමමයි කනටත් එහෙමමයි නාසයටත්, එහෙමමයි දිවටත්, එහෙමමයි කයටත්, අන්තිමට එහෙමමයි නාම ධර්ම වශයෙන් පවතින මනසටත් මෙහෙමමයි. නිසා දේශනා විලාසය ගන්නකොට ඉස්ලාම චක්කුණා කියන තැනින් පටන් ගත්තට දිගට මේක යනවා සෝතේන සද්දං සුත්වා ගහණේන ගන්ධං ගායීත්වා ජීවාය රසං පුසිත්වා කායේන පොට්ටබ්බං පුසිත්වා ආදි වශයෙන් ඒ දිගට යනවා ඒක නිසා අපි කය සම්බන්ධ කරගෙන ගත්තොත් කියන්නේ පරිච්ඡේද දෙක තුනක් මේ සූත්‍රය ඉදිරියට පැනලා කය සම්බන්ධ කරන ගියොත් අපිට කයට පහසක් ලැබෙනවා. ලැබෙනකොටම මේ කායේන පොට්ටබ්බම් පුසිට්වා. පොට්ටබ්බයක් පිට බාහිර පොට්ටබ්බයක් කියලා වදිනකොටම ඒ ස්පර්ශය ඔය කියන තුنين එකට තමයි වැටෙන්නේ. ඒක අකුසලයක් නෙවෙයි. ඒක ස්වභාවයි. මේ ලැබිච්ච පහස හොඳයි, ලැබිච්ච පහස නරකයි, ලැබිච්ච පහස මනාපමනාප දෙක නැහැ. හොඳ නරක දෙකෙන් තොරයි කියන එක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ආනාපානය අරගෙන බැලුවත් මුලින් මුලින් පටන් අර ගන්නකොට ආනාපාන ප්‍රියමනාප භාවයේ තියෙනවා නම් හිතින්නේ නැහැ. හැම වෙලාවෙම හිත මේ එහෙම දුවන සද්ද වේදනා හිතවිලි දිග දුවනවා. එතකොට අපිට ආනාපානය අල්ලගන්න පුළුවන් වෙනකොට මනාපේ පහළ වෙනවා. ආනාපානය ගිලී යනකොට අමනාපේ පහළ වෙනවා. මෙහෙම තමයි මුලින් පටන් අරගන්න. නමුත් දිගට දිගට දිගට කරගෙන යනකොට තීරණ පටන් අර ගන්නවා යම් වෙලාවක ආස්වාස ප්‍රස්වාස එක දිගට චක්‍ර කීපයක් තප්පර කීපයක් විනාඩි කීපයක් පවත්වන්න යනකොට ඒ ආස්වාද ප්‍රස්වාසයේ දිගට අත ඇදගෙන යන්න පුළුවන් වෙනකොට ආස්වාසය ආස්වාදයක් වෙන්න පටන් ගන්නවා. සෑහෙන දුර යන්න ඕන හැබැයි. ආස්වාස කිරීම දැක දැක දන දන මේ මුල මේ මැද මේ අග කියලා හරියට ආස්වාසය අල්ලාගෙන යනකොට මන අපේ පහළ වෙනවා. සමහර වෙලාවල් වලට එහෙව් පෙනෙන ආස්වාසය සහ ප්‍රස්වාසය තුනී වෙලා සියුම් වෙලා නොදැනී තත්ත්වයට යනකොට සමහරට අමන අපේ පහළ වෙනවා. දැන් මේ හොඳට තිබුණ ආස්වාසය දැන් පේන්නේ නැහැ. එහෙම නැත්නම් මනාපමනාප දෙක නැති මධ්‍යස්ථ තත්ත්වයටපත් වෙනවා. සියුම් වේගන යනකොට. ඒ වගේම ආනාපානය කරගෙන ඉන්නකොට සද්දයක් එනකොට මේ සද්දෙත් එක්කම අපේ අර සති සම්පජඤ්ඤ සති සමාධි කැඩෙනකොට සද්දේ පිළිබඳ අමනාපය පහළ වෙනවා. මම මේ අරණියට ආවේ භාවනා කරන්න මේ ඇවිල්ලා භාවනා කරනකොටත් මේ මිනිස්සු සද්ද කරනවා. මේ අහවල් අහවල් දේ සිද්ධ වෙනවා. මෙහෙම මෙහෙම වෙනවා කියලා ඒ පිළිබඳ සත්‍ය පිළිබඳ අමනාපය පහළ වෙනවා. සමහර වෙලාවල් වලට මේ සද්ද උපමාව ගත්තොත් මේ මුන්නෝක සද්ද නැහැ කුරුල්ල සද්දය එන. වැහි වහින සද්දය එන. වතුර වෙන සද්දන මන අපේ පහළ වෙනවා. ඉතින් බොහොම ස්වභාවික සද්ද වගේක් අපි මොනවක් කරන්නේ නැතුව හිටියොත් ඇතුළට එන්නේ බොහොම ස්වභාවික සද්දක රිද්ම් රිද්මයක් නැහැ. ඔහි එනවා යනවා හොඳයි කියලාත් හිතනවා. සමහර වෙලාවට හොඳට ආනාපානෙ ඉන්නකොට සද්ද ඇහිලා යනවා දන්නේත් නැහැ. මනාපමනාප නැහැ. වේදනා පිළිබඳව හිතවිලි පිළිබඳව දැන් මේ ආනාපානය කියන කායනුපස්සනාව මුල් කරගෙන නිදර්ශන ගන්නකොට ඊට පස්සේ කණෙන් සද්ද ඇහිම ගැන තමයි අපි දෙවෙනි අරමුණ වශයෙන් ගන්නෙ. කායට වේදනාවෙම තමයි හිතට හිතවිලියෙම තමයි. නමුත් ආනාපානය මුල් කරගෙන යනකොට ආස්වාස් ප්‍රස්වාස සම්බන්ධේනොත් ඔය කියන මනාපමනාප පහළ වෙනවා. ඒ වගේම කෑම ගන්න වෙලාවේදී ආහාර සම්බන්ධව මේ Nissan වනේ දැන් අවුරුදු 40ක් තිබුණා මම අවුරුදු 20ක් දානවා කවම කවදාකවත් ඔය සතුරුදායක මට්ටමක් තිබුණේ හැමදාම ඕක ගැන කතා කරොත් ඉවරයක් කරන්න බැරි තරම් ප්‍රශ්න තියෙනවා. මනාපමනාප ප්‍රශ්න තියෙනවා. ආහාර සම්බන්ධව নানা ප්‍රකාර ප්‍රශ්න තියෙනවා. ඒ වගේම ගන්ධේ ගඳ ගත්තොත් හැම කෙනෙකුටම ඒවා පිළිබඳව යම් යම් ඒවාට මනාපමනාප තත්ත්ව තියෙනවා. සද්දත් තමයි රූපත් එහෙමයි. ආනේ දේවල් ඇති වෙච්ච බව දැනගැනීමේ තියෙන වටිනාකමයි ලෝකයේ බුද්ධ ආගමේ තියෙන වටිනාකම කියලා දැනගත්තාම අපිට මූල ධර්මයක් මෙතෙන්ට ලං කරගන්න වෙනවා. මේ චතුරාර්ය සත්‍යයට දරුවචනanse හැම වෙලාවෙදීම වගේ තව සත්‍ය තුනක් එකතු කරනවා ආස්වාද ආදීනව නිස්සරණ කියලා. ඊට පස්සේ තමයි දුක්ඛාරිය සත්‍ය, සමුදයාරිය සත්‍ය, නිරෝධාරිය සත්‍ය, මාර්ගාරිය සත්‍ය කියලා දේශනා කරන්නේ. ඉතින් මේ මේ භාවනා විශේෂම ඉන්ද්‍රිය භාවනාදී පැහැදිලි වෙනවා ප්‍රථමයෙන්ම එන අරමුණ ආස්වාද කිරීම අත්‍යවශ්‍යයි. ඒක නැතුව තමයි පාරසිතී බ්‍රාහ්මණය උත්තරමානකයේ සද්ද නාහ රූප නොබල කදාකවත් බැහැින්ද භාවනාවක් කරන්නේ. එහෙමනම් ඊට අර සර්වඥන්සේ කිව්ව දේශනා කළා වගේ එහෙනම් අන්දෙක් ಜಾති අන්දෙක් එහෙනම් හොඳට භාවිත ඉන්ද්‍රියක් ඇති කෙනෙක්. සෝතේන ඇති කෙනෙක් බදිරයා බීරා හොඳ භාවිත ඉන්ද්‍රිය. මෙසින් කිපීතු කාරණාවක් තියෙනවා. මොකද ඇහක් නැති රූප නොදකින කෙනාට තියෙන හීනමානීය ස්වභාවය කොච්චරද කියනවනම් එවැනි පුද්ගලයෝ කවදාකවත් සතිමත් වෙන්න බෑ. ඒක වෙන්න ඇහක් නැති වෙන්න ඕනේ. එදාට තේරෙන පටන් අර ගන්නවා ඇහ තිබුණා රූප පෙනුණා, මනාපකම් පහළ වුණා, කාමච්ඡන්දේ පහළ වුණා, උන්න දුස්චරිත වලට වැටුණා. නී මේ ඇහ අපිට දෙන වදේ කියලා එතකොට හිතනවා. ඇහ නැති කෙනෙක් දක්වපු දවසේ අපිට තේරෙයි නැත්නම් අපේ ඇහක් මේ අඳ වෙච්ච දවසේ තේරෙයි වෙන්න මොන කෑවත් වැඩක් නැහැ හිටියත් වැඩක් නැහැ රජ වුණත් වැඩක් නැහැ මොන දේ ලැබුණත් වැඩක් නැහැ ඇහැ නැහැ ඒ බුද්ධයට කවදාකවත් අරමුණක් විශ්ේ මේ සතිමත් වීමේ ශක්තිය නැහැ ඒ නිසා ඇහැ කියන්නේ ඇතුවත් බැරි නැතුවත් බැරි යකේ. ඔකෙන් ගොඩේන තියෙන එකම ක්‍රමේ තමයි ඇහැට රූප ආපුවාම ආස්වාද කිරීම අකුසලයක් කියලා හිතන්න නරකයි. රාජාපරාධයක් කියලා හිතන්න නරකයි. නොවිය යුත්තක් කියලා හිතන්න නරකයි. එහෙම නොවිය යුත්තක් කියලා හිතනවා නම් ඔය කෙලෙස් වලට බය ගතියක් තියෙන. එහෙම නම් ඉතින් අන්ධ වීම හොඳයි. මොන් සරුවචනාංශික විනේ එහෙම එකක් නෙවෙයි. ආර්ය විනේ අනුත්තර භාවනාවේදී තියෙන්නේ අපි මෙතෙක් කල් ඇහත් එක ගත කරලා තියෙනවා. සරුවචනාංශේ බෝධ සම්භාර පුන්න කාලේ මේ නිවන හෙව්වේ ඇස් නැති ඇත්තන්ට නෙවෙයි. උන්වංශය ඇස් ඇතිව ලෝකේ ඉඳලා කෙලෙස් වලට යට වෙලා කෙලෙස් දැකලා ඒ කෙලෙස් ඒ යට වෙන කෙලෙස් යට වෙන ලෝකෙම ඉඳගෙන තමයි මේ අනුත්තරිය වූ ඉන්ද්‍රිය භාවනා ක්‍රමය හොයාගෙන දැනගෙන මේ දේශනා කරන්නේ. ඒක නිසා ඇස් ඇත්තට බාහිර රූප තිබුණාට මන අපේ ඉපදුනාට තාම කෙලෙසෙන්නේ නැතුව ඉන්න පුළුවන්. අන්න එතනයි මෙතන පුහුණුවක් තියෙන. එතනයි ප්‍රතිපදාවක් තියෙන. එතනයි සංවරයක් තියෙන. ආහනේ සංවරයේ තේරුම් ගත්තේ නැති කෙනා එක්කෝ මේ ප්‍රශ්නේ හීනමානෙන් බලනවනම් එනත්තම් අදිමානෙන් බලනවනම් ඒ පුද්ගලයා එක්කෝ රූපෙත් එක්ක ගැටෙනවා. එහෙම නැත්නම් ඇහත් එක්ක ගැටෙනවා. එහෙම නැත්නම් මනාපමනාප තත්ත්වයත් එක්ක ගැටෙනවා. නමුත් ඒව දී ඇති සාධක අපිට ගාහණක් හදන්න ප්‍රශ්නයකට ප්‍රශ්නපත්‍රයට ගාණක් දුන්නට පස්සේ දීලා තියෙන ගාණ හදනවා මිසක් මේ ගාණ වැරදි කියලා. විභාගයේ ප්‍රශ්න අවතපේකනාව නිවැරදි කරන්න අපිට ආ කියන්නේ නැහැ. ඒවා දීයති තත්ත්ව ඇහැ අපිට දීලා තියෙනවා ඒ වගේම ඇහැට රූප පේන එක ලෝකේ ස්වභාවේ ඇහැට රූප වෙනකොට ප්‍රනාපමනාප නැත්නම් මනාපමනාප දෙක මැදටපත් වෙනවා ආන්නේ දීයති තත්ත්වයන් යටතේදී සරුවචනසේ සර්වඥතාඥානි ලැබුවේ උන්වහන්සේ ඒ යටතේදී තමයි මේ සතිය පිහිටුණටි මතක් කරලා තියෙන නිසා අපට ඒ තත්ත්වයෙන් මිදිලා ලැබුවත් ඒක ලෝකෙට අදාළත් නැහැ ඒ වගේම මේකේ තත්ත්වය ඉඳගෙන කරන්න පුළුවන් නමුත් ඔය කියන සේරමත් තියෙන්නේ. එනම් මොකද සරුවත් යනස මේ අරඤ්‍යගතෝ වාරුක්ක මූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ වා කියලා එහෙම කරන ඇත්තන්ට මේ රූප අඩු තැන් වලට යන්න කිව්වේ. ශබ්ද අඩු තැන් වලට යන්න කිව්වේ. ඒ මොකද අර ඉන්දිය භාවනා පුහුණු කරන කාලේදී මේ පුදුරට නැවතිල්ලේ වැඩ කිරීම අත්‍යවශ්‍යයි. එතෙන්දී සතිය මේ විදිහටයි අර්ථකථනය දෙන්නේ. එදිනදා ජීවිතයේ කාර්යබහුල ජීවිතයේ සතිය පිහිටවන්න යන කෙනාට ඇතුළට එන ආපాతගත වෙන ඉන්ද්‍රියන් කරා එන අරමුණු රාශි වැඩි සතිය අඩුයි. එතකොට එක එක අරමුණක් සතියෙන් පෙඟෙන ප්‍රමාණය අඩු නිසා අභ්‍යන්තරගත වෙන්නේ ගොඩාක් අවුල් පාස සහිතව. නිසා හිතට හරි බරයි. නිදා ගන්න යන්න වෙනකොට කොට්ටේට ගොඩාක් ඉතුරු වෙච්ච ප්‍රශ්න තියෙනවා. යෝගාවචරයට තියෙන නැවතිල්ලේ වැඩ කරන්න ඇතුළට එන අරමුණු ප්‍රදේශය අඩුයි සතිය වැඩි. උතර යම් ප්‍රමාණයකට අර එදිනදා ජීවිතයට වැඩිය එනේන අරමුණක් සතියෙන් පෙඟෙනවා. පෙඟෙනකොට ඇතුළට යනවා විශාල අරමුණු නැත්නම් විශාල තොරතුරු ඒ තොරතුරු සෑහෙන ප්‍රදේශයක් සතිය ආරක්ෂාව ලැබෙනවා. ඒ නිසා මේ පුදුල දවසක සතිය වැඩි අරමුණු අඩු තත්ත්වයටපත් වෙච්ච ගමන් මේ පුදුලට අධිකාරී ශක්තියක් එන්න පටන් ගන්නවා. මේක උපමාවට කියන්නේ අපි කැම කනකොට ඉක්මනට ඉක්මනට ගිලිනවා නම් වැඩි හපන්න නැතුව මුඛේ වැඩි වෙලා තියාගන්න නැතුව එතකොට ඒ ආහාරයේ තියෙන පිෂ්ඨ ධාතුව දිරවීම බොහෝම දුර්වල වෙනවා බඩට මහා ගල් දැම්මා වගේ බරක් හිටිනවා නමුත් ගන්න ගන්න පිට හොඳට හපනවා හපන හපන හපන වාරයක් පාසා ඒ ඝන කැටිති පොඩි වීමත් ඒ අතර මැද කෙල මිශ්‍ර වීමත් නිසා මුඛයේදීම පිෂ්ඨ ධාතුව දිරවීම පටන් ගන්නවා. ඒක සිද්ධ වෙන්නේ භාෂ්මික මට්ටමක. භාෂ්මික මට්ටම පවතින්නේ මුඛයේ ඉඳලා <clears throat> ආමාශ දොරටුවතෙක් පමණයි. එතනින් එහාට ගිය ගමන් ආහාර අම්ල මාධ්‍යයට වැඩෙනවා. ආමාශයේ තියෙන තද්ද අම්ල ගතිය. ඒ අම්ල ගතියට ගිය ගමන් අර කෙලවල තියෙන කේතේ තියෙන ක්ෂාර ගතිය නැති වෙනවා. නැති වුණාට පස්සේ අර පිටි ධාතුව පිෂ්ඨය දිරවලා ඒ ග්ලූකෝස් කරගන්න ගතිය නැතුව යනවා. ඊට පස්සේ ඉතින් ඊට පස්සේ ඇති වෙන රසායනික ද්‍රව්‍ය නිසා ජීවැඩියාවට බරයි. මුඛයේදී හොඳට මේක දිරෙවුවා නම් හපලා හපලා ඒක ග්ලූකෝස් බාටපත් වුණාට පස්සේ ඒක පළතුරු වල තියෙන රසයක් වගේ ජීවැඩියාවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා කියනවා මටත් කවදාහරි ජීවැඩිය හැදිච්ච දවසේ මෙවුවා කියන එකක් නෑ මම. නමුත් දැන් මේක හැදිලා නැති නිසා වෙන්න ඇති. කියනවා ජීවැඩියාව මුඛයෙන් නම් තීරණතර කරන්න පුළුවන් ලෙඩක් කියලා. ඒක එක රෝග ලක්ෂණයක්. කොහොම නමුත් ගාක් වෙලා හපලා හපලා හපලා වළඳනවා නම් බඩට හරීම පහසුයි. ඒ වගේ තමයි ගන්න අරමුණු ප්‍රදේශය අඩු කළා සතිය වැඩි කරනවා කියන්නේ අපි හොඳට ගන්න ආහාර ටික හපලා හපලා හපලා වළඳනවා කියන එක. මේ සමහරක හොඳ ජීර්ණ ශක්තියක් තියෙනවා. ඒත් අනිත් මේක ටිකක් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ගම් නැත්තන්ගේ ජීර්ණ ශක්තිය අඩුයි, පාචක තේජෝ ධාතුව අඩුයි, කර්මජයි එක. කර්මජ ශක්තිය නිසා. එහෙම නැත්තන කරන්න තියෙන හොඳට හිමිල්ල නැවතිල්ල වළඳන එකයි තියෙන්නේ. ඉතින් එහෙම වළඳනවා නම් බඩට බරාඩු. ඒ වගේ තමයි එනේන ආරමුණක් පාස සතියෙන් කටයුතු කරනවා නම් මම ඇහැ තියෙනවා. ඇහැට රූපයක් පෙනෙනවා. මේ රූපේ නිසා මනාපයක් පහළ වුණා. අමනාපයක් පහළ වුණා. නැත්නම් මං ආනාපානේ කරන්නේ දැන් මට ආස්වාසේ පේනවා. ඒ නිසා මට ආස්වාදයක් තියෙනවා. නැත්නම් පේන්නේ නැහැ. ඒ නිසා තරහක් තියෙනවා. ඒ නැත්නම් මට ආස්වාසේ තියෙනවා. ඒකේ දෙයක් නැහැ. ඒක හීන තත්වයෙන් වැටෙනවා කියලා මෙන්න මේ දේවල් තේරුම් ගන්න තරම් මේ පජානනය විශේෂ දැන ගැනීම තියෙනවා නම් ඊට පස්සේ මනුස්ස ඥානයේ ඕන තරම් උපක්‍රම තියෙනවා ඒ తত্ত্বය Tamange වාසියට ධර්මයේ මතු කරගෙන ඉන්දියා අසංවරය නැති කරන සංවරය ඇති කරගන්න ඉතින් මේක නිසා ඒ ආහාර ගැනීම සම්බන්ධයෙන් ලියාවු පාඩයක් ඔය ඉංග්‍රීසි පොතක ඇති උද පුස්තකාලේ මට මතකයි ගාන්ධිතුමා ඉන්දියන් ජනතාවට මතක් කරලා දෙනවා සෑම ඝණයක්ම බොණ්ඩ සෑම දීරයක්ම හපන්නේ කියලා. කටට ගත්ත දේ දිය වෙනකන් හපල බිව්වොත් ඒ ආහාරේ කවදාකවත් මට කියකි විසක් තිබුණත් ශරීරගත වෙන්නේ. සෑම දියරයක්ම ගත්ත ගමන් ගුරු ගුරුස් කාලා ගිලින්න එපා. ඝණයක් වගේ හිතාන පොඩ්ඩක් කියලා හපහපයින්දී කියලා කියනවා. එතකොට අවශ්‍ය ඒ කේතය ඒ කෙල එකතු වුණාට පස්සේ දිරවන්න ලේසියි. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ අරමුණු ඇතුල් වෙන ප්‍රමාණය අඩුකරනද ඒවා මෙනෙහි කිරීම වැඩි කරන්න. මෙනෙහි කරන්න වැඩි කරන්න වැඩි කරන්න සතිය වැඩි වෙනකොට ඒ සෑම පුංචි පුංචි අස්සක් මුල්ලක් නෑරම සතියෙන් පෙඟුනට පස්සේ ඒක බොහොම ලේසි දිරවන්න පුළුවන් හොඳ ඕජාවක් ඇති වෙනවා. ඒකට ධර්ම ඕජාව කියලා කියනවා. ආහාරයේ තියෙන මේ කේතයට මිශ්‍ර වෙච්චාම ඇති වෙන ගතියත් ඕජාව කියලා කියනවා. එහෙම වෙච්චාම පවිස්තරහට මේක ටිකක් තවත් අදින් සම්බන්ධ වෙනවා ඕනෙම ආහාරයක්. චිත්ත රස, පැණි රස, පැංගිරි රස, ලුණු රස, මිරිස් රස ආදී හය ආකාර රස ඕනම රසයක් තියෙන එක. හොඳටම හපල බලන්න අන්තිමට කිරි රහක් වෙනවා. කොත්තනින් පටන් ගත්තත් හොඳට හපල වෙනකොට කිරි රහක් එනවා. ඒ වෙනකොට කටේදී කල යුතු කෘත්‍ය කළ ඉවරයි. ඒ වගේ තමයි ඕනෙම අරමුණක් සතියට යට කරාම සම රසයටපත් වෙනවා. ආධුනිකයට මේක එන්නේ නැහැ. ආධුනිකයට තාමත් මනාප භාවයේ අමනාප භාවයේ මනාපමනාප භාවයේ පහ වෙනවා. ඒක ਸਰවචනාංශ ඊගා පාඨයෙන් පෙන්ලා දෙනවා මේ ඇහැට කොච්චර කුප්පන සිරු අරමුණක් ආවත් කොච්චර සාන්තදායක අරමුණක් ආවත් ඒ දෙකේදිම මනාපමනාපේ පහළ වෙච්ච බව දැනගෙන ඒ පිළිබඳව ක්‍රියාකල යුතු ආකාරය උන්වහන්සේ තඳාන් කරනවා මේ විදියට මනාපමනාවේ පහළට පස්සේ ඒ කතා තංචකෝ සංකතං ඕලාරිකම් පටිච්ච සමුප්පන්නං මට මේ ඇති වුණා වූ මනාපය සංකතයක් මොකද්ද සංකතයක් කියලා කියන්නේ සංකතය කියන්නේ අපි හදාගත්ත දෙයක් ඕලාරිකං ඒක භාවිත මනසක් ඇති කරනට හොඳට ප්‍රකටව පේනවා. ඒ රූපය අපිට අමනාපයක් ඇති කරන අදහසින් ලෝකේ පහළ වෙලා නැහැ. අපේ තියෙන අගයන් ආඩම්බරයන් හැටියට බලනකොට ඒ අවස්ථාවේ තියෙන මානසිකත්වයේ හැටියට බලනකොට ඒ රූපේ අමනාප වෙලා පෙනෙන එක ඊ තරම්ම හොඳටම ප්‍රකටයි. Taman ගැන Taman විචනාත්මක බලනවනේ. ඒ නිසා සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං ඒක කලින් තිබිච්ච දෙයක් නෙමෙයි. මේ බලන චිත්තක්ෂණය පහළ වෙච්චි මනාපයක් තියෙනවා. හේතුන් පටිච්ච සම්භූතං. හේතු නිසා හට ගැනීමක්. මේකට කියන්නේ නිසා හටගත් දෙයක් කියලා කියන්නේ. එහෙම නැතුව රූපයත් එක්කම බැඳීගෙන ආපු නයිසાર્ගික ලක්ෂණයක් නෙවෙයි. වෙන විදිහට කියනනම් අපි මවාගත්ත කෝලමක්. එනිසා මනාපය ඇති උනේ මට, අමනාපය ඇති උනේ මට, එහෙම නැත්නම් මනාප මනාප දෙක නැති මධ්‍යස්ථත්වය ඇති උනේ කියලා දැනගත්තා නම් බුදුහාමුදුරුවෝ කියනවා මෙන්න මෙතෙන්දි මේ මන්ත්‍රේ මතුරන. මොකද්ද? මේක සංකතයි පටිච්චසමුප්පන්නයි ඕලාරිකයි. ඒක මවිසින් ඇති කරගත්ත දෙයක්. රූපේට නයිසාරික දෙයක්වත් ඇහැට ආවේනික දෙයක්වත් අනිවාර්යයෙන්ම පහළ වෙච්ච දෙයක්වත් නෙවෙයි. මේ වෙලාවේ මට වෙච්ච මායාව මට වෙච්ච මුලාව මාව විචි රැවටිලයි මේ ඒ රූපේ නිසාමට මනාපයක් පහළ වෙනවා මනාපයක් පහළ වෙනවා නැත්නම් මනාපමනාප දෙවෙන් නැති කරන පහළ වෙනවා නැත්නම් ආස්වාද ප්‍රසවාස කරන යනකොට 11 ආකාරයක් පහළ වෙනවා. අතීත අනාගත පච්චුප්පන්න කියලා අතීත ස්වරූප, වර්තමාන ස්වරූප, අනාගත ස්වරූප. හීන ප්‍රනීත. හීන කියලා කියන්නේ අමනාප ස්වරූප. ප්‍රනීත කියලා කියන්නේ මනාප ස්වරූප. පොළාරික සුකුම, ගුරුස ස්වරූප පහළ වෙනවා. සුකුම ස්වරූප පහළ වෙනවා. ඒ වගේම দূරේ සාන්තිකේ ඈත තියෙන වගේ පේනවා ළඟ තියෙන වගේ පේනවා අජ්ජත් බහිද්දා ඇතුළතේ පරේ පාට හිරි කියලා බාහිරයි කියලා පේනවා. මේ සෑම දෙයක්ම අපි තෝරනවා. අපි තෝරන උරාරික නම් හොඳයි. සියුම් නම් හරි නැහැ සෞතු. ඈත නම් හරි නැහැ. ළඟ තියෙනවා නම් හොඳයි. බාහිරේ පේනවා නම් හරි නැහැ. ඇතුළත තියෙනවා නම් හොඳයි. අතීත නාගත හොඳ නැහැ. වර්තමානම හොඳයි කියලා මෙන්න මේ මනාපම නාප අපි විසින් පටවන ලද්දක් බව තේරුම් ගත්තොත් අපිට එතන තියෙනවා මෙන්න මෙතනයි කෙලෙස් උපදින තැන. මෙන්න මෙතෙන්දයි යෝගාවචරයක් වශයෙන් අපි ඇඟිල්ල තබිය යුතු තැන. මේන මේක දැනගන්නවයි කියන එක ගොඩාක් වරද්දලා. නමුත් තමාගෙන තමන් එළඹ සිටි 100න් වරදි දක්නාසුලුව ආරම්භයේ මේක කෙලෙස් සහිත නෑ. මෙන්න මේ මැදදී ඇති වෙන මනාපමනාප කෙරෙහි අපි අසතිමත් වීම නිසා ඒක අඳුනා ගැනීමට පමා වීම නිසා අපි අනිවාර්යයෙන්ම හිතනවා රූපයේ තියෙනව මනාපකම. මේ ඇහැ බලන්නේම කුණුමයි. උපදින්නේම කෙලෙස්මයි කියලා අපි හිනමානක් ඇති කරගන්නවා. නැත්නම් මේ රූප දකින්න එකම රූපෙම හොඳයි. මේ මගේ ඇහැ මෙව්වමයි බලන්න කැමති මට උපදින්න හොඳ සද්ධාවන්ත හිතවිලිමයි කියලා. මේ හිතවිලි වුණාට ඕනම හොඳ රූපයක් දිහා බලලා නරක හිතවිල්ලක් ඇති කරගන්න පුළුවන්. ඕනම නරක දෙයක් බලලා හොඳ හිතවිල්ලක් ඇති කරගන්න පුළුවන්. මේ මේ පරාසයෙන් පේන එක තමයි සරුවච්චතාවත්‍ය ඥානයි කියලා කියන්නේ. පෘථජ්ජනයට එහෙම නෑ. පෘථජ්ජනයට රූපේ අණුවම බැඳිච්ච හොඳක් තියෙනවා නරකක් තියෙනවා හොඳ නරක දෙකක් තියෙනවා අම්මා මුත්තා කිව්වත්. නෑ මං දැක්කනේ මං දන්නවනේ මට වෙච්ච දේනේ කියලා ගහපාදෙන්ට යනවා. මොකද ඒක සංකත බව දන්නේ නෑ. ඒක ඕලාරික බව දන්නේ නෑ. ඒක පටිච්ච සමුප්පන්න බව දන්නේ නෑ. නිසා සරුවචනාංශ පිටතෝන අදහන්න වෙනවා. මේ දකින්න රූපේ නිසා පහළ වෙච්ච මේ ප්‍රමනාපමනාප භාවය ඒකාන්තයෙන්ම ඕලාරිකයි ඒ කාර්යයේම සංඛතයි ඒකාන්තයෙන්ම පටිච්චසමුප්පන්නයි. ඉතින් ඒ රූපයේ ඇතිවෙච්ච මනාප භාවය අනුව යෑම වහල් භාවයක් නම් ඒ රූපේ නිසා ඇතිවෙච්ච මේ මනාපමනා භාවයේ සංගත බව පටිච්චසමුප්පන්න බව ඕලාරික බව දැන ගැනීමයි ගැඹුර කියන්නේ. ඒකමයි ධර්මයේ තියෙන ගැඹුර කියන්නේ. ඔය දෙක අතරමැද තැනක් නැහැ. ගොඩනෙක් ඉල්ලන්නේ ඕනෝක දෙක මැද තනක් දෙන්න තේරුම් කරගන්න එක දන නැහැ. මේක අපේ හැම චිත්තක්ෂණයකම වෙන වැඩක්. හැම චිත්තක්ෂණයකම හිත පහළ වෙන්නේ රූප ධර්මයක් අරමුණු කරනවා. ඒ සෑම රූප ධර්මයක්ම මනාපමනාප දෙකට වැටිලයි අපේ විඥාන ස්රෝතයට වැටෙන්නේ. ඒක ඒ විඥාන ස්රෝතයේ විසින් ගඳ ගසගත්ත දෙයක්. ඒ ගඳ ගහන්න නැතුව තියාගෙන ඉන්න පුළුවන් නම් ඉතින් ඒ බාහිර රූප වලින් තමයි විමුක්තයි. ඇහෙන් තමන් විමුක්තයි. මනාපමන අපෙන් තමන් විමුක්තයි. අපි ඒක අදහන තාක්කල් අපි ආර්යයන් වහන්සේලා කියලා කියනවා. නොඅදහන තාක්කල් අපි කියනවා තාම ඒ පුහුණු වෙන කෙනෙක් කියලා. මූල ධර්මයක් වශයෙන්වත් මේක පිළිගන්නේ නැත්නම් ඒ කියන්නේ මේ ලෝකේ නිර්වාණවාදයක්, නියතවාදයක් ගැන කතා වෙයි. අපි පිළිගන්නවා මේක පටිච්චසමුප්පන්නතාවයක් තියෙන්නේ. මේකේ මේ සංගත භාවයක් තියෙන්නේ කියලා අපිට කවදා හෝ මේ දෙක අතරමැද පැලිරක් ගහලා ගහලා ගහලා ගහලා පැලිරක් හදාගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒක ජීවිතේ හැබෑම හැබෑ වෙනස. ඒකට මොමහර විතක අපිට මේ උල උඩ ඉන්නකොට ඒක සිද්ධ වෙයිද පිළ උඩ ඉන්නකොට සිද්ධ වෙයිද කියලා කියන්න බෑ. නමුත් අපි උත්සාහ කරන පරියන්කයක් බඳගෙන ආනාපාන හිත තියාගෙන උත්සාහ කරන්නේ. ඒව අපිට අරවටත් උදව් වෙනවා. ඒ දිනදා වැඩවල උල උඩ ඉන්නකොට පිළ උඩ ඉන්නකොට සතියක් මේකට උදව් වෙනවා. මොක කොයි වෙලාවෙ මේක වැටෙයිද කියන එක නම් කාටක සාති කළ කියන්න බෑ. නමුත් යම් දවසක වැටුණයි කියලා හිතමු. නොබැලිය යුතු නොකෑමනා හොඳටම නැති රූපයක් දැක්කා. දැකලා අපිට තද්දම තද මනාපයක් පහළ වුණා. පහළ වෙනකොටම මේ දකින්න බව මෙනෙහි කරන්න පුළුවන් නම් ඊටත් ඇදී කියනවන කෙනේ මේ රූපයක් රූපයක් කියලා මෙනෙහි කරගන්න පුළුවන් නම් බාහිර වර්ණ රූපේ මෙනෙහි කරගන්න පුළුවන් නම් ඒත් තමයි දන්න මේ වර්ණ රූපෙට මනාපේ තියෙනවා ඒක මේ ඇලිච්ච ගතිය තියෙනවා නමුත් රූපයක් රූපයක් කියලා මෙනෙහි කරගන්න පුළුවන් ගතිය තියෙනවා නම් ඒ පුද්ගලයාට ටික වේලාවක් බලන ඉනකොට හෝ තේරෙන පටන් අරගන්නේ මේක දිගේ වැඩි දුර ගියොත් මේකට ආසාව ඇති වෙලා මේ මගේ ಗುಣ චරිතය පිළිසෙ කෙලසෙනවා ඒක නිසා මට දැන් මේකට මනාපය ඇති වෙලා තියෙන්නේ ඒ ඇති වෙලා තියෙන්නේ මේ රූපයේ පිළිබඳව අපි කලින් තිබුණු මතිමතාන්තර අනුවයි කියලා මගක් දුරට ගිහිල්ලා හෝ මේ රූපේ දැක ගන්න පුළුවන් වුණොත් ඒ යෝගාවචරය තාම කෙලෙස් සහිතයි නමුත් විශාල පිම්මක් පැනපු කෙනෙක්. ඒකේ රූපේ දකිද්දිම රූපයක් කියලා මෙනෙහි කර ගන්න පුළුවන්. හැබැයි තාම හිත කෙලෙසිලා. රූප Taman වශයෙන් ඉන්නේ තාම ඊටාත්ම දුක්ඛිත පරාජිත තත්වයක. නමුත් ඉස්සල්ලාම දැනගන්න රූපයක් දකිද්දිම රූපයක් කියලා මෙනෙහි කර ගන්න පුළුවන්. ඊට පස්සේ දවසක් එයා ඒක පුහුණු කෙරුවොත් අවදුරටත් එයාට තේරෙන්න පටන් අර ගන්නවා රූපයේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ ඇහි. පෙනීම සිදු වෙන්නේ රූපේ තියෙන තැන තියෙන නෙවෙයි ඇහැ තියෙන තැනයි. නිසා රටවට කර කට වැට බඳිනවට වැඩිය කටවට කර වැට බඳිනවා වගේ කමාරුයි ඇහැ ඉන්දිය සංවර වශයෙන් ඇහැ සංවර කරගන්න පුළුවන් නම් ලෝකෙම තියෙන රූප වලට රෙදි අඳනවට වැඩිය ලේසි කොහොමද ඇහැ සංවර කරගන්නේ? රූපයක් රූපයක් කියලා මෙනෙහි කරපු කෙනා රූපය දැකලා සාර්ථක වුණාට පස්සේ දකින්නවා දකින්නවා කියලා මෙනෙහි කරගන්නට මේක නාහෙන් නෙවෙයි සිද්ධ වෙන්නේ කනෙන් නෙවෙයි සිද්ධ වෙන්නේ ඇහි සිද්ධ වෙන්නේ කියලා බාහිර ආරම්මණය අමතක කරලා ద్వාරය මෙනෙහි කරගන්න පුළුවන් අර තිබුණු පියවරේ ඊටා වැදගත් තව ඉදිරියක් වෙනවා. ద్వාරය මෙනෙහි කරගත්තට පස්සේ මේ රූපේ නිසා දැන් ඇහැ කිපිලා ඇහැ උච්ඡන්න වෙලා. මේ ඇහැ ඒ දියාවටම අදින එක රාගයෙන් එක ද්වේෂයෙන්. නමුත් මේ මගේ කන මේ වෙලාවේ කිසි ප්‍රශ්නයක් නැහැ. කන නිවන් දැකලා තියෙනවා. නාසය නිවන් දැකලා තියෙන, කය නිවන් දැකලා ඒ තරමටම ඇහැ ඒ සේරම මත් කරගෙන යටපත් කරගෙන දැන් ඉදිරිපත් වෙලා තියෙන්නේ ඇහැ මේක ඔක්කොම අරගෙන යන ගතියක් තියෙනවා. ආ මේක දැනගත්ත නම් තේරෙන්න කොච්චර ඕලාරිකද කියලා තේරෙනවා. කොච්චර සංකතද කියලා තේරෙනවා. කොච්චර පටිච්චසමුප්පන්නද කියලා තේරෙන්න පටන් අර ගන්නවා. අර රූපයේ ඇති වෙන ශික්ෂණයෙන් එන ධර්ම දනුම් ප්‍රමාණයට සම්භාරයට වඩා ඇහැ ගැන දැන ගැනීමෙන් ඇති කරගන්න ඒ සම්භාරය. ඒකේ තියෙන ඕලාරිකකම. මේ ඇහැට chance එකක් ආවොත් අවස්ථාවකම කනට ඉඩක් දෙන්නෙම නැහැ. නාසයට කයට මොකක්වත් ඉඩක් දෙන්නේ නැහැ. ඇහැම ඉස්සර වෙනවා. ඒ ඉස්සර වෙලා ආරක රස උරනවා. ඒක දකින්නකොට තේනවා මොනතරම් ඕලාරිකද මොනතරම් සංකතයක්ද මොනතරම් පටිච්ච සමුප්පන්න දෙයක්ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙනවා. මේ දෙක නිසා uppannā වූ tadupapanne. එහෙ නැත්නම් මනාපමනාපේ දැක්කනම් තේරෙන පටන් අර ගන්නවා. ඒ දැකපු රූපේ සමාහට වැරදිලා තේරුම් ගත්ත වෙන්න පුළුවන්. නමුත් දැන් මනාපය ඇතිලා තියෙන තමන් හිතාගත්ත දෙයක් මත වෙන්න පුළුවන්. ඒ නිසා උපමනාපය ගැනයි ඇහැටත් වැඩිය තේරුම් ගත යුතු මොකද කණෙන් අහුවෙනවා කියලා කියන්නේ මනාපය මනාපයයි. නහයෙන් අහුවෙනවා කියනත් මනාපයම නාපය අනුවයි. දිවෙන් කයෙන් කොයි එකෙත් අහුවෙන්නේ මනාපම නාපය අනුවයි. දැන් ඇහැ කියන දොරෙන් ආවට මේක අප තුලට පෞරුෂත්වයට රිංගගන්නේ රූපමනාපය කියලා නෙවෙයි සද්දමනාපය කියලා නෙවෙයි ගන්ධමනාපය කියලා නෙවෙයි මනාපය කියලාමයි. අමනාපය කියලා මේ නිසා ඇහෙන් ආවත් කනෙන් ආවත් නාසයෙන් ආවත් මේ තදුවපන්නේ වෙන්නේ මනාපේ වටහා ගැනීම. රූපේ දකින්නටත් වඩා ద్వාරයේ දකින්නටත් වඩා තදෝපන්නේ දැක ගැනීම බොහෝමත්ම සූක්ෂමයි. ඒක කවදාවත් රූපේ දැකීමෙන් ඇහැ දැකීමෙන් හැර මෙතෙන්ට එන්න බෑ. ඒ නිසා එතන ගියාට පස්සේ දරුවචන සමතකන මේක ඕලාරික තදුප්පන්න බව පරිත්සම්පන්න දැක්කට පස්සේ ඒතං සන්තං ඒතං පනීතං ඇලිදං උපේක්ඛා. මේට වැඩිය හොඳ උපේක්ෂාව කියලා මේ ඊටාම ගැඹුරකින් අර ඇති කරගත්ත මනාපමනාපේ දැනගෙන එහියත්තාව පටිච්චසමුප්පන්න භාවය දැනගෙන ඕලාරික බව දැනගෙන මේ සංකත බව දැනගෙන උපේක්ෂාවට හිත යොදන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. ඉතින් අපිට අද ලැබිලා තියෙන කාලය මම හිතන්නේ මේට වැඩි විස්තර කරන්න පුළුවන්කම තියෙනවායි කිය. අපි මේ සාකච්ඡා කරන්නේ පෘ탁ජනයේගේ පුහුණු වෙන කෙනෙක්ගේ தත්ත්වය. මම උත්සාහ කළේ පුහුණුවක් නැති කෙනෙකුටත් පුහුණුවක් තියෙන කෙනෙකුටත් මනාප විදිහට නෑ මේ පහසු විදිහට තේරුම් ගන්න උත්සාහ කරන්න පුළුවන් වෙන කියන අදහසෙන් කොච්චර සාර්ථක උනාද කියන දන්නේ අපි ඉදිරියට බලාපොරොත්තු වෙමු මේ පෘථග්ජනයාගේ තව ඉදිරියට ගිහිල්ලා සීක පුද්ගලෙක් කොහොමද මේ කටයුත්ත කරන්නේ කොහොමද ආර්යහත් භාවයට පත්වෙච්චාම කරන්නේ කියලා ඒකෙන් තමයි ආර්ය විනී ඉන්ද්‍රිය භාවනා සම්පූර්ණ වෙන්නේ ඉතින් අද මේ කරගත්ත කොටස් මෙතෙක් කල් අහලා බලලා කරලා තියෙන දක්ෂතා ධර්මතා අනුව යොදා ගනිමින් තම තමන්ගේ ඇහැ කන දිව නාසය කය මන කියන මේ ඉන්ද්‍රයන් තව තවත් උපේක්ෂාවට බර කරලා සංයම කිරීමේ ඉපදින්න තියෙන කෙලෙස් නැති කරගන්නත් ඉපදුනා වූ කෙලෙස් දුරු කරගන්නත් වැඩිලා තියෙන ගුණ ධර්ම වඩන්නත් නොවැඩිලා ඇත්තා වූ තව ගුණ ධර්ම තව තවත් වඩා ගන්නටත් වීර්ය ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවයි අදට નિયમિત ධර්ම දේශනාව මෙතන නැත කරනවා සිළු දිනාටම ඉන්දිය සංවරය පහළ වීමෙන් නිවන කෙටි දෙයක් ළඟ දෙයක් සාක්ෂාත් කරගැසි දෙයක් බවට ධෛර්යය පහළ වේවා කියලා මතක්.